සයි ගෞරවණීය යෝගාවතර මහත්මයාට අවසරයි මිනිවාසික පාස්මාත්‍ය සම්බන්ධ කරගෙන සතිපතා සෙනස්වාද දවසේ පවත්වන ධර්ම සාකච්ඡාව සඳහා යොදත් අපි රැස්ුනේ ඉතින් සඳහා සාමාන්‍ය උපය කාමාරක කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ සාකච්ඡාව සඳහා තාමාන දෙන මේ දක්වා ඒ වුණා මුලින් මුලින් විනාඩි ස්වල්පයක් අපි විවස්ථාව සීපත් කර ගැනීමට ගත කළා. ඊගාවට වාරයේ පැමිණිච්ච නමවද ගාතාවක් අනුව තමයි සාකච්ඡාට වෙනෙන්නේ. එතකොට මේ සම්බන්ධ වෙන ආයේ රුචි පරිදි යුද්ධ ධර්ම සාකච්ඡාවක් වාට ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙලක් වාටපත් වෙන්න පුළුවන්. අදත් අපි චාරිත්‍රමයි ක්‍රියාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මුල් ලංකේ වශයෙන් විවස්ථා කීම වශයෙන් අපි ඉදිරිපත් කළා තියෙන්නේ යෝගාශ්‍රමයේ කතිකාවත සීපත් කර ගැනීමයි. අටිකාවතේ මුල් අර්ථයේ මම සියලු දෙනාගේම දැනගැනීම පිණිස කියවනවා. ආදිත් කාරණක අවධානය මේ දෙස වේවා කියලා කරුණාවේ මම. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝගාශ්‍රමී කතිකාවත ස්වක්ඛාතං භ්‍රමචරියං සම්දික්ඛිකමකාලිකං යත්ත නමෝඝා පබ්බජ්ජා උත්තමත්ස්ස වත්ත්‍යා ඥාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්දං දුරේහි මා කාමස්ස වසංගමි ශාන්ති රසේ රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ සාධන පරමාර්ථය හඳුනාගෙන මේ උතුම් බලයේ ආධ්‍යාත්මයේ සම්ජාත පෝෂණය සඳහා පරමාදර්ශ පරමාර්ථ සමාරාධනීය මේ පරමාධ්‍යාශ වීදිතු. සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නිවාසද්දෝ යනාදීන වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂේ ලබා ගැනීමට සද්දා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කෙරේ. ලාභකීති ප්‍රශංසාකාමතාදී අසාසනික අදහසකින් තොරව ශාසන පරමාර්ථයන් හදාර සද්දාදී ගුණ සම්පන්න වූ නොපතු බට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ වික්ෂු පිරිසක් කියනවා. සාධන પરමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපatti මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙහි යෝගාසන සංස්ථා සම්පූර්ණ විය යුතුය. ශික්ෂා සාජීවීන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයක් ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදීතර වූ සම්මෝධමාන පිළිසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරයේ හේතු සම්පන්න භෞතික පුද්ගලයන් ඇතුළත් කොට ගත යුතු වෙයි. මේකෙන්න සෑම පරීක්ෂණයක්ම සිවුම් ලෙසිනුතුන් සම්පූර්ණ ලෙසිනුතුන් පැවැත්විය යුතුය. ඊවර ධාරණාදී කුඩා මාත්‍රවතුන් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පාලවීමට ඉඩ ඇතිවන හේින්ද එයින් උත්තමාර්ථය වැළෙහි යාමට කරුණු පැන හේින්ද සමාන ගතිය ශිරිත පිළිත් ඇති පිළිසක් විය යුතුය. මේ පැවිදි ආවිෂ නියෝද සමාජයේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයෙන් සඳහා භික්ෂු නියෝදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධනෝගේ යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන කමිටුවේ බාධක කිසිම පින්කමකට උත්සවාදයකට මේ පිරිස සම්බන්ධනෝගේ යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සාධන සෑම අධ්‍යාපනයක්ම ජීවිතවල හේයි. යෝගාභ්‍යාසමයන් යෝගාභ්‍යාස ආශ්‍රමයන් හි යෝගාශ්‍රමයන් හා සමාන කරතුන් දියුණු කළ යුතුය. ජීව කල්යාණාධ්‍යාසෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේතු. පිසුසු පැවතුම් දිනු කරමින් කොහොන්වත් කොහොන්කම් වංචක බව චාටුකතාරිය සම්පූර්ණ දුර්ලිය යුතු. ඒව මේව කෝ රාජ කුමාර පංචමානි ප්‍රදානං ඥානි. ඉද රාජ කුමාර බික්ඛු සත්තාති. සද්දෝ හෝති සත්තාති තථාගතස්ස බෝධි. ඉතිපි සෝ භගවාරං සම සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මතාරති සත්තා දීව මනුසානං බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගානිය සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මච්චිමාය පදානක්කමාය අසතෝ හෝති මායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝතු සප්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය සාමවා දන්ත පරක්කමෝ අනිච්ච දුරෝ කුසලේසු ධම්මේසු අඤ්ඤවා හෝති පඤ්ඤාවා හෝති උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිපේදිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය විමානිකෝ රාජකුමාර පංචපදානං ඥානි ධනමජ්ජිමනිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානියෝගී භික්ෂුන් රට අවශ්‍ය කරුණු පරීක්ෂාකට බලායේ සම්පූර්ණීමට උත්සාහ වැඩි යුතුයි. පබ්බාජෙන්තෝ විසෝදෙත්වා පබ්බාජේතයි වදාළ බැවින් පැවිද්ද ලබා ගන්නට පැමිණි වූ හොත් ඕගෙන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා ඒ සමර්ථ වූ දසීල ආදී සීලයක පිළිතුවා වන්න පලාසේක වශයෙන් සුදුසුනක නවත්වා හිරණ මනදාම්මා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූම පැවිදි කළ යුතුය. පාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්ති ආදෝහාදීන් හෝ පින්ගුණ නැති අනුමන සදහ නැති කුසීතකම් ආදී අභාග්‍යකින් යුක්ත වූවන් පණ්ඩපලාස් පන්ති නිවත් කළ යුතුය. ජාති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසි වෙනසකීමක් පාලන කරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරී අකුසල් වැඩේ නම් වෙන කවරකෝද ආශ්‍රයන කුල යුතු බව වදාළෙහි අපකරුකමට හෝ පැවිදිකම කරන ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිසකේ ලජ්ජී ධර්මයන් වෙනසියාය කියෙහි පරීක්ෂාකට භාරගත යුතුය. ඉතින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හිරණ උපසපන් දෙකොටද පිළිබඳවද මනමින් කරුණු විචාරාව සුදු බාරකාරාදී නැති විට මෙතුලත් කරගත යුතුය. පිට තින්නේ හිරණු නැවත පැවිදි කරවීමෙන් හා පැවිදි කරවීමෙන්ද උපසමන් භික්ෂූන් අල්ලිකන උපසම්පදාවෙන්ද යෝගාශ්‍ර මූලස්ථාන ප්‍රධාන අනුශාසකමයන් පාණන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං ඒවං මාතෝ අනත්ථාය සංවත්තති අපහිදම් භික්ඛවේ පාපමිත්තතා යයි වදාලේ සරණාර්ථේට හේතු පාපමිත්ත ආශ්‍රය විසුකුරු සපුන් මෙන් බහැර කොට සුද්ධා සුද්ධේ සංවා සංකප්පය වූ ප්‍රතිස්ථායි වදාළ ධර්මයට අනුව සමාද ලජ්ජී ධර්මයන්හි පීඨායපතෝ ලජ්ජී සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදී යුතුය කලට සුදුසු පරිදි සිත්පද මැඩීමට කිසිවොල කිසි දක්වල වෙන පරිදි පංචසත්ක සංගාණදී තබා වදාළ සංඝ ඥාත්‍ය සීකොට උදාමාත් කිසි කිසික පදයක් නොකටවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකම් සීලයේද පස්සිකම් සීලය ධනාදී සීලයේද හොඳින් සාබලා දැනගෙන ඉකීව අණ්ණංගනාදී ගාථාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ණතෝන සීලම් පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නාවක සෑම භික්ෂුවම මුදුමහත් සියලුවත් පිළිවෙත්තිය පිළිවෙත් හොඳින් දනවගෙන අනතිමානීව අනලස්ස සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචාර අවතුම්හා ගුණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්කන කරුණු හොඳින් දනවගෙන දරදනු ගතිය කොහොන්වත් නොපුරා සාන්ත දාන්තෝ උපටිපන්න භාවය උපුටු කළ යුක්තාහ සම්මැදීන් බලකීම් ආදී අසාකටේට හොඳින් දැනගෙන හිතුවක් කාර්කන්නකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි දෑ යෙදී යුතුය. නිද්දාරාමතා භස්සාරාමතා ගණසංගනිකාරාමතා ආදී සාසන පරිහානික ධර්මයන් නියෝදී. නිතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දත කතාවක් වලින් පවන ඊ ඒ අවස්ථාන කුලෝ කතා පැවැත්ීමේ යෙදී යුතුය. දිශක් දිනක් පාදා දස සම්සුත් අනුමාන සුත්තාගත කරන හොඳින් දැනුගෙන නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තෙන් වෙන ප්‍රතිපත්ති ප්‍රතිවේද ආසනද්වේ වඳවන හේයි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පරියාප්ති ධර්මයේ උග්‍රහණයද ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසුසි සලකා. අනල්ලෝක ගී සංසර්ගයේ සිදුනවන තේද ප්‍රදුතනාදීයට හිසුනවන තේද ඔවුන් සමග සම්බන්ධයේ පැවැත්විය යුතුය. මේ කියන්නේ දුනේ මුලින් දක්වන කර්ම විෂයයි යහනි දවසට 27 ඉඳලා 57 දක්වා කරුණු කියනවා සිහිපත් කර ගැනීමත් එක්ක මේ විවත්තා කීමේ අංක විශේෂ මාප්ත වෙන අපි බලාපොරොත්තු වෙන දරුකතාව විත්වග්ග නාම රූප දෙකියලි නැත්තා පංචග්ගදායක බමුණ ලැබ නැවත් නර දෙව්රම සබ්බතෝ නාප නාම සබ්බතෝ නාම රූපස්මින් යතනති මමායිතං අසත්තාචන සෝචති සවේ වික්ඛූති විච්ඡති අන්වය යන් යත් නාම රූපස්මින් සබ්බතෝ මමායිතං නති අසත්තාචන සෝචති සෝවේ වික්ඛූති විච්ඡති වාචය නාම රූප වශයෙන් ගැන පස්සඳෙහි මමයේ මාගේ යන හැඟීමක් නැත්තා වික්ඛූය අර්ථ යමෙකුට නාමයේ හා රූපෙහි හැමලෙතින්ම මමයේ මාගේ යන හැඟීමක් නැත්ද යම් මහණෙකුට සියලු අයුරෙන් සියම සිරුර පිළිබඳව පාත්නා වේදනා සංඥා සංකාර විඥාන යන සතරෙහි සතරෙහි මමයේ මාගේ යන හැඟීමක් නැද්ද එසේම රූපෙහි මමයේ මාගේ යන හැඟීමක් නැද්ද ඒ නාම රූප දෙක නැතුණු කල්හි සොවීම් නොකරේද නස්නාසුදේ නැතුණාහයි සිතුණු විනා මමයේ මාගේ යන හැඟීම ඇතිව එවි සොවීමට නොපමිණේද ඒතනත්තා රහතන් වහන්සේ එකතියෙන් වික්ඛෝයයි කියනු ලැබේ. නාම රූපස්මින් නාමයහා රූපේහිය ස්කන්ධේය නාමනම් වේදනා සංඥා සංකාර විඥාන විඳින් හැඳිනීම් පින් කවුරක් කිරීම හිත යන සතරය රූපනම් අගපසඟ යන්නේ අගපසඟ යන්ගෙන් එවි කිරුරය මම ඊට මමයේ මාගේ යන හැඟීමය යටකී කස්කන්ධකෙහි මාගේය මාසතුය මතෙන් ගැන්වෙක් නැති බවය අසත නැති කල්ලිය නාම රූප වශයෙන් සැලකෙන ඒ කස්කන්ධ නැතුණු කලය න සෝචති ශෝක නොවීමය නස්නාසුළු දේ නැත්නාහයි පිටත් නම් මුත් ඒ එකක් එකක් පාසා මමේ මාගේ වශයෙන් ගෙන දුක් නොවීමය වික්ඛු සියලු කෙලෙසුන් පිටදමෝ අවිද්‍යාය රහතන් වහන්සේය බමුණෙක් නිදානය බමුණෙකුට සැලසුන සිත පංචවග්ගදායක බමුණු සවැත් නුවර බමුණු දැහැමිය වෙතේ වැමිනියද සැමියාගේ සැමියාසේම දැහැමිය ඔහු පවින් කරව වෙති අසල්වැසියන් සමග හිතවත්ව සොම්නතින් කල්යවති බමුණා දිවි රකින්නේ සීතෑම් කිරීමෙනි අස්සද්දෙහි කුඹුරු වගා කිරීමෙහි අන් හැමතෙම වඩා සමතකි ගොයම් පැසුණුපත් පස්තනකදී අගබත් දෙයි හිත අක්බතය කලවිටියක් බතය වී අක්බතය තලියක් බතය තලියක් තලි අක්බතයයි අගවත් ගන් පසක් දේ. එහෙයින් ඒ බමුණා පංචග්ග දායක නමින් ඇඳුනි. ඒ බමුණු බැමිණි දෙදෙනා පෙර කළ මහ පිනස්සෝය. අනගෙන් අනගැමි ඵල ලැබීමට සුදුසුව සිටින්. ඒ බැව් දුටු බුද්ධද විනුපින්ස ඔවුන්ගේ නිවස කරා ගොස් කොටකට වැඩ සිටියේය. එවේලෙහි බමුණා දොරකට හිඳ ගෙට මුහුණලා ආහාර ගනි. බුදුරදුන් වැඩි වැඩි බව නොපෙනෙනුයි. කමිනි බැමිණි බුදුරදුන් දැක මෙසේ සිටී. බුදුරදුන් දුටුවොත් සැමියා තලියේ තිබෙන බත් දෙයි. මට නැවතත් කිසීමට සිදුවේයි. එසේ කළ නොහැක්ෙමි. බුදුරදුන් මුහුණට බුදුරදුන් බමුණට බමුණට නොපෙනෙනසේ බමුණා පසු සත්පස බුදුරදුන්ට පිටුවාගෙන සිටී. බුදුරදුන් වැඩ වැඩි නොවැඩි බව මම කෙලවරින් තොර බැල්මෙන් බලන්නීය. එවේලේ ගෙතුලට බුදුරැස් විහිදුනි. බමුණා ඒ දැක බුදුරදුන් වැඩි බව නොදන්නා තීමට වරදක් කළෙහිය නප්තක් කළෙහියයි බැවිණියට දොඩා වහා බත්තරියගෙන බුදුරදුන් ළඟට ගොස් මෙසේ පැවසුවේය බමුණා බුදුරජාණන් වහන්සේ ඔබගේ සවුවරට භික්ඛු යයි කියති කුමක් නිසා භික්ඛු වෙද්ද බුදුරද ඔවුන් කස්සප සම්බුදුරදුන් කලම නාම රූප ධම්මි සිත ලවා සිටි බව දැක ඔවුන්ට ඒ ධම්ම විසුත් වැඩ සිදුවන දැන වැඩ සිදුවන බව දැනම වදාළේය. ඒ නිමිති කොට යමෙකුට නාම රූප දෙකී පස්කන්ධ දහම්හි හැම ලෙසින්ම මමයේ මාගේ යන හැඟීමක් නැද්ද? ඒ නාම රූප දෙක නැසී යාමෙනු සොවි නොකරේද? හේතනත්තා රහතන් වහන්සේ එකතියෙන් වික්ඛුයයි කියන ලැබේයයි වදාරා ඒ බමුණාසා බැමිණිය අනාගාමි අනාගාමි ඵල පිහිටවුන් සේක යොමක් නැතෝගම මනෝට කියනෝකේ කාරණා දෙක තුනක් මේ එකක් සාහිත්‍ය රසයේ තියෙනවා අනිත් එක මේ කීන ධර්ම බොහොමත්ම ගැඹුරු ධර්මයක සාකච්ඡා වෙනවා. නාම රූප ගැන නාම රූපයේ මේ මම අයිතියක් නැත්නම් ඒ මනුස්සයාට අන්තිම තුන්වෙනි පාඩා තියෙන්නේ අසතාචන සෝචති. අසතාචන සෝචති. සවේ භික්ඛුති උච්චති. නැති උනායි කියලා ශෝක කරන්නේත් නැහැ. ඒකේ අන්තිම ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ. සීතිය බලනකොට බොහොම නිකන් බුදු සිද්ධියක්. මේකේ සාමාන්‍යයෙන් කතා කරන්නේ නම් මේ බමුණ බැමිණි දෙන්නා බොහොම ධර්මයට ලැබී දාණයට ලැබී දෙන්නේ කියලා. නමුත් සමහර පුතේ දන්නා කාට බැමිණි සිද්ධිය දිහා බලලා බැමිණි එච්චර ඒකට මේ දක්ෂ නැහැ. කැමති නැහැ. බමුණගේ තමයි ගොඩක් තිබුණේ කියලා. අනිත් එක මේ ගෝවිතම් බත්ති එච්චර දක්ෂකමක් පේන්න තිබිලත් නැහැ. යන්තම් යැපුම විතරයි තිබිලා තියෙන්නේ. නිකන් එදිනදා ජීවිතේ යැපෙන්න පුළුවන් කතා කත කළ දෙන පොහොසත් බමුණුත් නෙවෙයි. අනිත් එක මේ කියවෙන්නේ නෑ කතාවේ මේගොල්ලෝ බුද්ධ ආගමේ කියලා. සාමාන්‍ය පොදු ධර්ම ආරක්ෂා කර බව පේන්න තියෙනවා. කොහොම හරි සිද්ධිය වෙනකොට මේ ਸਰවඥාන්සේ ඒක මේ සැලසුම් කරලා කියනවා සාමාන්‍ය විනයත් එක්ක බලනකොට ගැළපෙන්නේ නැති තත්ත්වයක්. මොකද මේ විනේදී කියලා තියෙනවා පින්නපාතේ වයින්නකොට ඒ gederin යම් කිසි ඉඟියක් කරේ නැත්නම් ඊතර පිඟන් හෙල්ලෙනවා පිඟ මේ ඇලි බලන් හොල්ලන සද්දයක් ඇහුනේ නැත්නම් වැඩි වෙලා ඉන්න බෑ යන්නේ කියලා. ඒ කියන්නේ ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඉන්නවනම් මිනිස්සු ඉතින් දැක්ක ගමනේ නේ දුවලා ගිහලා පිඟාන මුත්‍යාරලා පිඟානපත් ආන්ටික පෙදාන ඇවිල්ලා බෙදන්න හදාන. ඉතින් ඒ ටිකේදී ඉක්මන් වෙලා යන්නත් එපයි කියලා කියනවා. දැනෙනවනම් ගෙදර මිනිස්සු අනේ සෝයි ශර්මක් කටේ පොඩ්ඩක් ඉඳි කියලා දරුවෝ බිම තියෙනවා දෙක හොදනවා අනම්මනම් කරනවා. ඒක වෙලා දෙන්නේ කියලා කියනවා. එහෙම පේන්නේ නැත්නම් මගාරින්න හදනවනම් යන්නේ කියලා කියනවා. ඉතින් මෙතනදී එහෙම දෙයක් නැහැ. බුදුජානනාසේ වයින්නකොට මමුණා එලිපත් එක ඉඳගෙන ගේ පැත්ත ඇදලා ඉනවා. බැමිණි ගේ ඇතුලේ ඉඳගෙන පිටුල දිහා බලාගෙන බමුණට බත් කවනවා බත් ගන්නවා කියලා කියන කවනවම නෙවෙයි මේ බත් ටික බෙදලා දෙනවා වතු ටික දෙනවා කටයුතු කරගෙන ඉන්නවා. ඒකවල සර්වඥානසේ වඩිනවා. එන්නට පස්සේ විස්තර වශයෙන් සාහිත්‍ය රසය කියන්නේ බමුණි බමුණට පේන්නේ නැති වෙන්න ඉදි කරනවලු යන්නේ කියලා. කියන අත්‍රිච්ඡම් බන්තේ කියලා තමයි කියන්න ඕන වෙලාවට ස්වාමීන් වහන්සේ අපි ගැන බලාපොරොත්තු වෙන්න එපා යහගේ දෙට යන්න කියලා කියන්නේ. අත්‍රිච්ඡම් බන්තේ අත්‍රිච්ඡම් බන්තේ කියලා කියන්නේ අද දවසේ අපේ බත් ඉවරයි. අද මුගෙදෙට වදින ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් කිව්වොත් දැන් බමුණ දැනගන්න ඕනේ මේ කතා කරුවොත් ඒ නිසා වැමිනි යන්නේ කියලා කියනවා. බුදු ජානනාති කියනවා නෑ මම යන්නේ නැහැ කියලා. ඉලියట్లా ඉඳගෙන ඔළුව වරවල යන්නේ නැහැ. ඊට පස්සේ වැමිනි කොළු ජණ්ඩ කියලා කියනවා. ඒක නෑ මම යන්නේ නැහැ. ඒකට බැමිනිට hina ගියාලු මේ බුදුහාමුදුරුවෝ වෙලත් ඵලයන් කියද්දි බත්පඩ බත් ටිකක් ගන්න ඉන්න හැටි කියලා බැමිට hina කියලා තියෙනවා. hina වලට බවුන බලන්නේ හිටියා මේ මිනිස්සයාට Tamanට ඇහෙන්නේ නැති වෙන්න ඉහි කෙරුවේ. උදාහරණ දෙසරක්වා ගියේ නෑ. ඊට පස්සේ මුණුද ගන්නට පාට බැමිට hina කියලා. hinaට බවුන වල මොකද කියලා hina හද බලන්න බුදු දන්වා. මේක කියන්නේ බුද්ධ ශීතිය. මේ ඊටත් බලනකොට බවුනට ඒ දැක්ම පමණයි ඊට පස්සේ විදහාවක් ඇති වෙලා මේ මිනිස්සු බුදුහාමර දෙන්න දෙයක් නැති ඔච්චරමයි තියෙන්නේ. අනුමපත් ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ කීල කේසෙන අනේ ස්වාමීන් වහන්සේ සමාවෙන්ද වහන්සේගේ දෙට වැඩි වෙලාවෙ මොනවක්වත් නොදී බෑ. මේ කාපු පත අනපු පත තියෙන්නේ. ඒක නිසා මේ මේකට මොකද කියන්නේ අපිට ඒක කැපයි. ප්‍රශ්නේ නැහැ. අපි පරදත්තක ජීවි പ്രേත අනිකා ඉන්න പ്രേතයෝ. කවුරු හරි දෙන දෙකේ යැපෙන්නේ අපි ඒ නිසා අනුපබතය ඒවම ප්‍රශ්නයක් නෑ දෙනවනම් කැමතියි කියලා. ඉතින් බවුණට ඒ වෙලාවේ විශාල මේ ශ්‍රද්ධාවකුයි ඒ මේ අනුත්පත්තිය බෙදා ගන්න බැරි කී කම්පාවයි සේරම තිබිලා තියෙනවා. ඒකට බැමිණි දැන් සම්පූර්ණ කොටු වෙලා. එක පැත්තකින් බුදුහාමරණ කොටු වෙලා අනිත් පැත්තේ බවුණට කොටු වෙලා. බැමිණි හිතුවේ මම දැන් මේ දාන ටික බෙදුවොත් එimhe ආයෙමට උයන්න වෙනවා. විතරක් තිබිලත් නැතුව ඇති. දෙන්නේ කොට වැඩි උයාගෙනත් නැහැ. ඒක බේරගන්න ඇති වෙනමු සර්වඥාසිකාර උපමාව නිසා මේ කරපු උපක්‍රමය නිසා බමුණ හිතේවල දාන එක තුනයි ඊට පස්සේ කියලා තියෙනවා මට මේක ඇතුලේ මිදගෙන වළඳන්න තියෙනවා නම් පහසුකම් තියෙනවා හොඳයි කියලා. ඒකත් ගෙතරින් ගන්න කරපු උපක්‍රමයක්. අන්දම ඉවර වෙලා බණක් කියලා තියෙන්නේ අන්තිම ගැඹුරු බණක්. මේ අද සබ්බසෝ නාම රූපස්මින් යත්තනත් යස්සනත්ති මම ආයිතා. මේ සියලු නාම රූපයන්ගේ යම් කිසි කෙනෙකුට මේ මාගේ ආත්මික නැගීමක් නැත්තම් අසතංචනෝ සති න සෝචති ඒක අතක් කැඩුනා පයක් කැඩුනා කියලා කයට ලෙඩ වුණා නැත්නම් වේදනාවක් කියලා ආවා කියලා වේදනාවක් ඇති වුණා දැන් සංඥාවක් වශයෙන් තමන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවක් ආවා දැන් තමන් කරපු වැඩක් සංස්කරණය කරපු එකක් නැති නැස්ති වුණා මම හිතුව පැතු දේවල් හරි ගියේ නැහැ කියලා කවදාකවත් සෝචනයක් වෙන්නේ නැහැ එහෙම කෙනාට මම භික්ෂුව කියලා කියලා කියනකොට ඒ ටිකෙම බමන බැමේ දෙන්නම සෝවන් වෙච්ච කතාවක් තමයි තියෙන්නේ. ඒක නිසා මේක උගාකරටම දක්වන සර්වඥාන්සේ විනය නීති දානවා තමයි. මේ ධර්ම නීති දානවා තමයි. නමුත් ප්‍රයෝජනෙයි සලකලා කටයුතු කරන්න ගියහම සර්වඥාන්සේ ඌව ඉක්මෝල ගිහිල්ලා හෝ මේ පුද්ගලයාට කරන්න තියෙන මේ උදව්ව අවස්ථාව පන්නන්න නැතුව කරන එකට ඔය පංචක්ක දාන පංචක්ක දාන බ්‍රාහ්මණය කතාව තමයි කියන්නේ. ඉතින් ඒ නිසා බලනකොට මේ මේ දාන හැන්ද දෙන්න අර උපක්‍රමේ නොකරා නම් කවදාකවත් බන්න නොකියවනම් ඒ දෙන්නට අර අවස්ථාව ගිහින් දිදි තියෙනවා. ඒ ගිලීම නොයෑම පිණිස සර්වඥාන්සේ කළාගේ සෑම ප්‍රයත්නක්ම ප්‍රයෝගයක්ම කරලා අවස්ථාව මත කරගන්න එකයි මේකේ පේන්නේ. මොකද වුණා එළඹිලා ඉඳලා තියෙන්නේ. සද්ධාවෙන් වීර්යය සතිය සමාධිය ප්‍රඥාව එළඹිලා ඉඳලා තියෙනවා. අවශ්‍ය ප්‍රඥා මේ සිද්ධියක්. මොකක් හරි සිද්ධියක් කළ බයන්ටයක් කිව්වට පස්සේ අවබෝධ කිරීමේ ශක්තිය ඇතිලා තියෙනවා. ඉතින් මේකෙදී පේන තියෙන අර අවස්ථානෝචිතව දැනට ගැළපෙන විදිහට කටයුතු කරන එකයි ඒ දැනට සුසු බණිකයි කියනවා කියන එක ඒක මේ කටපාඩම් කරලා ඉඳලා හරියන්නේ ඒ වෙලාව දැනගෙන පුද්ගලයා දැනගෙන ඒ බණ කීමේ දක්ෂකම සර්වඥාසිට අඩුවක් තිබිලා නැහැ. මොකද ආශ්‍යාරුෂේ ඥානය නිසා අනිත් හුඟව දෙනකොට හිතා ගන්න බෑ. සිතරකට ගිහිලා අපිට කියලා තියෙන ඉල්ලන්න එපයි කියලා. නමුත් මොනවා හරි සිද්ධියක් කළා ගෙට කොට වෙන්න මණිපඩු කාර්යෝ කරනවා වගේ උපක්‍රම කරලා දෙනවා. ආ මේක තමයි ඔගේ සමහර පොත්වල ඔයිට වැඩි විස්තර පෙන්නනවා. සිංහල වල ඒ බැමිණිට මේ උපක්‍රම කළා වුණා විහිිත අරගෙන අනබුබත් ටිකක් හතරට දාගෙන ඒකත් බලතල කොහොම හරි කරලා මට ඕනේ අවශ්‍ය කාරණා විශ්ත කරුවා කියන එක තමයි කියන්නේ. ඒක නිසා මම කැමති මේ කවුරු හරි කැමතිද කියලා අහන්න මේ සබ්බසෝ නාම රූපස්මින් යස්සනත්ති මමයිතං කියන එකට තම තමන් තේරුම් ගත්ත ක්‍රමයට කියලා කියන්න කැමතිද කියලා සභාවට. සියලු නාම රූපයන්ගේ මමයි ගත යුතු මමයි ගත යුතු දෙයක් නැහැ කියන එක කොහොමද අපි තේරුම් ගන්න ඕනේ? කොහොමද තම තමන් වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ආලයක් කරන්න බැරි තමන් තමන්ගේ නාමයේ ගුණ පාලනය කරන්න බෑ. ඒක එතකොට පාලනය කරන්න බැරි ගතිය අනාත්ම ගතියට යනවා. මේක ඇත්තටම මේ කතාව කියන්නේ වස්තුව නාම රූපස්මින් යසනත්ති මම ඉදම් අසතාචන සෝචති සබ්බේ මමායිතං කියන පදය මඤ්ඤිතං මමායිතං ඒව ගන්නේ මොනම දෙයක් ආවත් ඇත්තටම ওই නාම රූප දෙකත් එක්ක අපිට මේ පවතින නාම රූපත් එක්ක එච්චරම අපිට ප්‍රශ්නයක් නැහැ ලෝකේ. මේ නාම රූප වෙනුවෙන් අපි කරන මේ ප්‍රපංච කිරිල්ල නැත්තම් අපි ඒ කරන මේ හිතාමතා ගැනීම ටික මත තමයි ලොකු ප්‍රශ්න මතුවේ. ඒක කියනවනම් මේ මේක අතපය කැඩුනට අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ අතපය කැඩීම අල්ලපු ගමන්සා දැකලා අපිට මොනවා කියයිද? අපි ලැජ්ජයි අපි දුප්පත් මිනිසු කියලා කියයිද? ඇයි මේවා බැලුවේ නැත්තේ කියයිද කියලා අපි මේ Tamange දරුවෙක්ගේ වුණොත් එහෙම දරන්න බැරි කමක් නැහැ. මේක දරන්න පුළුවන් මේ අල්ලපු ගෙදර මිනිස්සු මොනවා කියයිද? අපි අම්මා තාත්තා මොනවා කියයිද? හැන්ද ඉදා ගන්නවට මට මොනවා හිතෙයිද කියලා සිද්ධිය පිළිබඳ අපිට කිසි ඇත්තටම කියනවනම් කැලලක් කැවත් නැහැ. මෙන්න මේක මගේ මේක මමය මේක මගේ ආත්මය කියලා අපි හිතා ගැනීම රාමුවක් අතර ජීවත් වෙනවා අන්න ඒක හිල්ලුම් කරනවා. අන්න එතකොට තමයි අපි මේ ඉස්සු ඇටිලා කවදාකවත් හීනකින්වත් හිතමු නැති වැඩ කරන්නේ. ඒක නිසා මේ නාම රූප දෙක පිළිබඳව නම් අපිට ඇත්තටම කියනවා නම් මේ මම භාවනා කරනකොට එච්චර ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේක පිළිබඳව මඤ්ඤණා කරනවා. මේක පිළිබඳව මමායිතයක් තියෙනවා. එන්නේ මමායිතේ තියෙන තාකල් පුදුමාකාර වාල් භාවයකට දාස භාවයකට ගැටි භාවයකට මත්පල භාවයකටපත් වෙනවා. ඉතින් ඒක හරි අමාරුයි වෙන්න දෙන්නේ. ඒගොල්ලෝ හිතනවා මේ වාල් භාවයේ මත්පල භාවයේ මගේ අයිතිවාසිකම්. ඒක මම කලියුත්තක් කියලා ඉතින් කරේ. ඉතින් කවුරු මොනවා කිව්වත් අහන්නේ. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ දීලා තියෙන සත්‍යයට මේක අල්ලලා දෙන්නේ කියලා. දෙයටම දෙයක් තමයි අපිට අපිට පහරක් ගැව්වට අපිට ලන් නිදාකුණ ඉවසන්න පුළුවන්. අපි ප්‍රිය කරන කෙනෙකුට නින්දාවක් වුණොත් අපි ප්‍රිය කරන කෙනෙකුට බාරක් ඇහුවොත් මොන විදියකට උදාරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි අපි හැම වෙලාවෙම මේ જાතියක් ගැන හිතලා, වංශයක් ගැන හිතලා, කුලයක් ගැන හිතලා, නම්බුවක් ගැන හිතලා ඒකට හානි වෙයි කියලා මේ අපිට කරදරේ තියෙන්නේ. කිඹුල කාලේ වෙසන්න පුළුවන් මේ කොයිල කට්ටේක දෙනකොට තමයි ඉරන්න බෑ. ඕන තැනක බලන්න අපිට වේලක් නොකා ඉන්න උනොත් අපිට ප්‍රශ්න නැහැ. නමුත් නිස්සත්මයට වේලක් නැතුව ගියොත් විදි ලැජ්ජාවනේ. ඉතින් කොහොමරි කරලා ඒක පිළියම් කරන්න නම් බත් වෙන මොකක්ද ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නැත්තම් මොන දෙයක් නැති වුණා ප්‍රශ්නයක් නෑ. මේ මිනිස්සුන්ට කට්ටි දාන්න නොදී අතහැරලා. එහෙම දෙයක් එහෙම ආරංචි වුණා නම් එහෙම මොකොත් නෑ පුදුමාකාර ලැජ්ජාවකටපත් වෙනවා. ඒක නොවිය යුත්තක් විදියට හැම තැනකම තියෙන්නේ පැමිණි දුක් නම් පැනිරහයි. මේ කියන්නේ හිතාගෙන මේ මමයිතේ ඕක නම් ඊටාත්ම මේ මොකද කියන්නේ භයංකර විෂයක් වෙන කාගරි මම ආයිතයකට අපි අත තිබ්බොත් වෙන කෙනෙක්ගේ රුචියට මනාපයට හිතින් අත තිබ්බොත් ඒ මනුස්සයා මරණට වැඩි අපේ මරණට වැඩි අපිට කනගාටුයි. ලෝ තෙරුවන් සරණයි. අපි මේ දැන් ඇහෙනවද? ආ. අපිට පිටින් පොත්පත් කරගන්නවා අපි මේ ධර්ම සාකච්ඡා ධර්ම මේ ධම්මපද ගාතාවක් මේ අරගෙන සාකච්ඡාව පටන් ගන්න තිබුණේ ඒක තියෙන්නේ බික්කු වර්ගයේ මේ 25 වෙනි බික්කු වර්ගයේ ගාතාවක් 367 වෙනි ගාතාව දැන් ධම්මපද පොතත් ඉවර වෙගෙන යන්නේ හැබැයි ඒකේ තියෙන්නේ සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිතං අසතාචන සෝචති සතේ බික්ඛු සවේ බික්ඛූති උච්චති අපේ සාකච්ඡා කර හිටියේ සියලු නාම රූපයන්හි මමය මාගේ ආත්මය ගත යුතු යමක් නැත කියලා. ඒකෙදී ඔය මේ ගාතාවට සමාන කතාවක් සිද්ධ වෙනවා සරුවචනාංශයේ සක්කපඤ්ඤ සූත්‍රයේදී. සක්කපඤ්ඤ සූත්‍රයේදී සක්‍රිය ආපු වෙලාවක සරුවචනාංශේ නිකන් සාමාන්‍ය මේ බණක් කියලා අට නිකන් gedera ගෙනියන්න මතක තියාගන්න පාඩයක් කියනවා මේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති කිය. මේ මට පේන සියලු ලෝක ධර්මයන්ගේ කිසිම දෙයකට ගෙවදින්න දෙයක් නැහැ. මගේ කියලා ඒකට ඇතුල් වෙලා ප්‍රවිෂ්ඨ වෙලා තියාගෙන ඉන්න කිසිම ධර්මයක් මට පේන්නේ නැහැ කියලා සර්වචනාචේ මේ ශක්‍රදේවේන්ද්‍ර මතක් කරනවා. මතක් කරලෙවල මේක එතකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා හොඳට කටපාඩම් කරගන්නවා. නම ශක්‍රදේවේන්ද්‍රත් බොහොම හොඳයි හොඳ බණක් කිව්වේ කියලා මේ අපව යනවා දිවි ලෝකෙට. ඊට පස්සේ දවසකට දෙකකට පස්සේ මේ මුගල්ලාන ස්වාමීන් වහන්සේ යනවා දිවි ලෝකයට යනකොට සක්ත දේවේන්ද්‍රයා විශාල සම්භාෂණයකට ලෑස්තිලා ඉන්නවා වයිජයන්ති කියලා ප්‍රාසාදයක් හදලා ඒ ප්‍රාසාදයට ගොඩ වීමේ ගෙවැදීමේ උත්සවයකට. ඉතින් දැකලා විජහාට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ඉදිරියට ගිහිල්ලා බැඳලා බැඳලා කියනවා නිදුකානන් වහන්සේ වඩිනු වෙනවි අද අපේ මේ විශාල මේ ගෙවැදීමේ උත්සවයක් තියෙන ඉතින් ඉතින් අර මොකලන් සාංශික බාර ගන්න. බාර අරගෙන මේ කතා කරලි වෙල ඉතින් පස්සේ ශක්‍රදේවෙන්ද අර තමන් අද විශාල මාලිගාව වෛජාන්ති ප්‍රාසාදේ පෙන්නඳ අනගහන යනවා. යනකොට වෛජාන්ති ප්‍රාසාදේ සෑම කවුලුවකම එක එක දිව්‍යාංගනාවෝ පිරිලා දැන් මේකට තව පොඩ්ඩකින් මේකට ගෙවැදිලා දැන් මේ රාජකීය මට්ටමේ සම්භෝගයක් පවත්තන්න ලෑස්ති සංදර්ශනයක් පවත්තන්න හදන ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කරන්නේ යෝධියක් පාලා අර වෛජයන්ති ප්‍රසාදේ වතුර පාවෙන්න සලසනවා විශාල වතුර කඩක පාවෙන්න සලසලා මාපටැඟිල්ලෙන් අන්නවා වෛජයන්ති ප්‍රසාද අන්නට පස්සේ මේක හෙල්ලුම් කාලා කරකිල්ලක් කරකිනවා ඇතුලේ ඉන්න దేవතාවියන්ද සුරංගනාවියන්ට පුදුමාකාර බයක් හිතෙනවා බයක් හිතුනට පස්සේ ඒගොල්ලෝ කෑ ගහන්න පටන් ගන්නවා. ඒක සක්සස් දෙවෙන්ද වෙවුලනවා. වෙවුලා කියනවා මේ වෙවුලනවා එතකොට මේ يعني මේ ආධිකී අමුත්තගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සම්භෝග සංදර්ශන අවස්ථාවට වාසියක් ලාභයක්. නම සිද්ධ වුණේ මොකද්ද? සම්පූර්ණ කම්පනයක් ඇති කළ දුන්නා. එතකොට අහනවා මත්කල්ලාන ස්වාමීන් වහන්සේ සක්‍රදේවෙන්ද්‍රයාගෙන් බුදුහාමුදුරු හම්බෙච්ච දවසේ මොනවද කිව්වේ කියලා. මෙයාට මතක නැතිව. ඒතකොට කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති කියලා කිසිම ධර්මයකට ගෙවදින්න එපයි කියපු උඹ නේද මේ වෛජයන්ති ප්‍රාසාදයක් හදාන ගෙවැදීමේ උත්සවයක් හදාන මෙච්චර නටන්න හදනේ. ඕක වෙනස් වෙන එකක් බව දන්නේ නැද්ද? ඕක හෙල්ලෙන එකක් බව දන්නේ නැද්ද කියලා නැවතත් මතක් කරගන්න. ඒ වගේ තමයි අපි කොච්චර මේ නාම රූප ධර්මයන් දෙකේ මම ආයනය කරන දෙයක් නැහැ කියලා කිව්වට මොක අපි ළඟට ඇවිල්ලා යම් කිසි මොනාර සිද්ධියක් වෙච්ච ගම මේ මම අයිතය මේක මගේය මේක මමය මේක මගේ ආත්මය කියන එක ඒක මේ අනුශේ මට්ටමින් හීන් නූලෙන් වැඩ කරනවා. ඒක පෙන්න පෙනෙන්නේවත් නැහැ මොකද ඒක තමන් විසින් ඇති කරගන්න දෙයක් මිසක් නිසා නිසා කාටවත් කවුරුත් ඇවිල්ලා පෙන්වුව මිසක් අපේන්නේ. හැබැයි උංගෝ සතිය දිනු කරගෙන දිනු කරන යනකොට තේරෙනවා මේ මුළු ධර්මයේම විශේෂම සංසිද්ධිය තමයි තමන් උගතෙක් වුණාට ඒ උගත් බව මාන්නයට ගන්න එපා. කුලවතෙක් වුණාට කුලවත්කම මාන්නයට ගන්න එපා. සෝභමාන ලස්සන කෙනෙක් වුණාට ඒක මාන්නයකට ගන්න එපා. දක්ෂ වෙන්න මොෝනේ ලෝකේ දක්ෂකමක් තියෙනවා. මේ සෑම දේවලම මම ආයතයට හේතු වෙනවා. සෑම දෙයක්ම අභිනිවේෂණයට හේතු වෙනවා. ඊට පස්සේ සරුවත්තාංශ දේශනා කළා තියෙනවා ධර්ම කතිකෙක් උනායි කියලා විනයදරෙක් උනායි උනායි කියලා සුතමේ ඥානෙ තියෙනවායි කියලා ගෝලයේ ඉන්නවායි කියලා වස්සදි උනායි කියලා සේරම පෙන්න පෙන්න කියනවා මේ සෑම දෙයක්ම මම ආයතයට කරුණු ඒක නිසා මේවා කරන්න ඕනේ ඇති කරගන්න ඕනේ නමුත් ඒක මේ නම්බුවට ගන්න එපා. ඒකල උඩහට ගෙනියනවා උන්වහන්සේ කියනවා ප්‍රථම ධානය ලැබුවයි කියලා, ද්විතිය ධානය ලැබුවයි කියලා, අෂ්ට සමාපatti ලැබුවයි කියලා කවදාකවත් නරකයි මම හිතකරනද. ඒ සූත්‍රයේ කියවනකොට විශේෂම සම්ප්‍රස සූත්‍රය සඳහන් වෙලා තියෙනවා. ඒ ලාභ ලැබෙන්න ලැබෙන්න මෝඩයාට උණ ගහක මල් පිපුණ වගේ තමයි කියන්නේ. අච්චසාරංව තං ඵලං මෝඩ මනුෂයාට මේ ප්‍රපංච ගැන ධර්ම දන්නේ නැති කෙනාට ලාභ, ලෝභ ලැබෙන්න ලැබෙන්න පුපුරණයි. කේල් ගහක මල් පෙපුණා කියලා කියන්නේ අවසානය තමයි. කිතුල් ගහක මල් පෙපුණා කියන්නේ අවසානය තමයි. උණ ගහක මල් පෙපුණා කියන්නේ අවසානේ. මේ සෑම ගහකම හරේ තියෙන පොත්තේ. මැද හරේ තියෙන ගහක මල් පෙපෙන්න පෙපෙන්න ගහක් මෝරනවා. පොත්තේ හරේ තියෙන නිකන් අඬ හැරේට සෝපනේට අපි කියන්නේ නම්බෝයි බම්බෝයි දෙක පටලවා ගත්ත කට්ටියද මල් පෙපිනා කියන්නේ ඉවර වෙනවා කියලා. එහෙම නැත්නම් කොටලු දෙනක් ජම්ප් ගත්තයි කියලා කියන්නේ මැරුණයි කියන්නේ. ඒ වගේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෞකික සැප සම්පatti සියල්ලම ලබන්න ඕනේ. ඒව ලබල ඒවට මමායනේ නොකර ඉන්නවයි කියන එක බුද්ධ ආගමෙන් තොර කිසිම ආගමක කතා කරන්නේ ඒක කතා කරන්නේ බුද්ධ ආගමේ විපස්සනා විතරමයි. අනිකෝ සිල්වන්ත ජීවිතවල සමාජවන්ත ජීවිතවල ඕන තරම් මේ ಗುಣ වැඩෙන්න වැඩෙන්න මම ආයිතේ එන්න පුළුවන්. ඒ නිසා මේ මම ආයිතේ නැති කර ගැනීමට ප්‍රපංච නැති කර ගැනීමට මේ තමයි සර්වචනාංශයේ මේ සිතාත තාපසව කිං කුසල ගවේෂිව හොයාගෙන ගියේ. මට රජකම හම්බුණා, සැප සම්පත් හම්බුණා, ධ්‍යාන ලැබුණා. ඒකට මං ගැලවිලා නැත්තේ මොකද? මට තාම සංසාරේ අහුවෙලා තියෙන්නේ මොකද? මෙන්න මේ මම ආයිතේ නිසා. ඉතින් ඊට පස්සේ තමයි හොයලා හොයලා හොයලා මේ මම ආයිතේ නැති කරන්න අනුශේ ධර්ම නැති කරන්න ඕන. අනුශේ ධර්ම නැති කරන්න නම් වංචනික ධර්ම කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඒක කවදාකවත් Tamanට අහුවෙන්නේ නැහැ. වංචනික ධර්ම තමන්ගේම දරුවෙක් නිසා තමන් ඇති කරගන්න දෙයක් නිසා අහුවෙන්නේ නැහැ. ඒක නිසා සරුවචනාංශ වගේ සිල්වතෙක් ගුණවතෙක් ඇදහිය යුත්තේ කිව්වට පස්සේ එහෙම හිතාගෙන නිතර භාවනා කරන්න ඕනේ. ලාභයක් ආවත්, පාඩුවක් ආවත්, වේදනාවක් ආවත්, සුඛයක් ආවත්, යසසක් ආවත්, ආයසක් ආවත්, සපක් ආවත්, දුකක් ආවත් දෙකේදීම සමහිත පවත්වන්න පුළුවන් නම් එහෙනම් හිතන්න පුළුවන් අපි අභ්‍යාසයක ඉන්නවයි කියලා. මම ආයිතේ නැති කරන විපස්සනා අභ්‍යාසයක එහෙම නැත්තම් අපි බලාපොරොත්තු වෙන්නේම භාවනා කෙරුවත් පැවිදි වුණත් සැපේමයි, යසසමයි, ලාභෙමයි, මේ කීර්තියමයි. ඒක ඒක මේ මේ අබ්බැහියක් භයානක අබ්බැහියක් තියෙන්නේ. ඉතින් ඒක නිසා කවදාකවත් අයසේදී දුකේදී ඒ වගේ තැන්වලදී කවදා නිවන් අවබෝධ කරගන්න බෑ. මොකද ඒකත් තද හීනමානයකට වෙනවා. හොඳම දේ තමයි ඒව උපේලා උපේපු දේ පිළිබඳව මමායනේ නොකර ඒක නම්බු නොකර කරගන්න නැතුව ඒක පිළිබඳව නිහතමානී ගතිය ඇති කරගන්න ඊට වඩා ಗುಣ ඇති නිහතමානී කෙනෙක්ගෙන් බණ අහන්න. ඒ ಗುಣ වලට වැඩි ಗುಣ ඇති නිහතමානී කෙනෙක්ගෙන් ඒකයි සරුවචනාංශයේ සියලුම ಗುಣ තමන්නාංශයේ කෙරේ ඇති කර ගැනීම සඳහා සාරා සංකේ කල්පලක්ෂ පිරුම් පුරලා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මම ආයනෙන් තොරව ඕනම කෙනෙකුට ළඟා වෙලා කතා කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලයි තමන්ගේ ශිෂ්‍යයන්ට මතක් කරලා කිව්ව ගුණ වඩන්න ඕන නමුත් ඔය ගුණයන්ගේ මේ ආඩම්බර වෙන්න එපා. ගුණයන්ට ප්‍රවිෂ්ඨ වෙන්න එපා. ඕවට ගෙවදින්න එපා. ඔක්කොම නිකන් తాවකාලික දේවල් විතරයි කියලා. ඉතියෝක උගා කළාට ඔය අපේ ලොකු සංහස මතක් කරනවා සම්පසෝ නාම රූපස්මි යස්සානත්තිම මායිකා. යම් කිසි කෙනෙක් මම ආයනය කරන්නේ නැත්තම් ඒක තමයි මෙලෝ වශයෙන්ම රහතන් වහන්සේ නමකේ තියෙන ගුණේ. එහෙම නැත්තම් කියන්න තියෙන්නේ නුගුණේ කියලා තමයි. නුගුණේ කියන්නේ පිස්සු කියන එක තමයි. උඟ දෙනකොට තියෙන්නේ මේ මේ භාවනා කරනකොට මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගැටි. මම මෙච්චර කල් භාවනා කරා මට මේක ඕනේ. මට මෙහෙම ඇයි වේදනාව එන්නේ? මට ඇයි මෙහෙම මේ දුක් කරදරේ එන්නේ? ඇයි මට මෙහෙම මේ කනගාටු වෙන්න වෙන්නේ? කිසි කෙනෙක් බලාපොරොත්තු ඔක්කොම විතර මම මෙච්චර කැප කරලා ආපු නිසා මට දැන් ඔක්කොම රන්තලියක තියලා පූජා කරන රාජභාණ්ඩයක් වගේ රාජභෝජනයක් වගේ හම්බ වෙයි කියලා. නමුත් කියන්න තියෙන්නේ එහෙම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තිබුණු තාලේ තමයි හම්බ වෙන්නේ. අන්න ඒ ලැබීම් සහ Tamangen දෙන දීම් පිළිබඳව මමයිනේ නොකර ඉන්නවයි කියන්න නම් මොන්න තරම් බණ කිව්වත් ඒට වැඩි ලොකු ආදර්ශයක් දකින්න තාකල් හොඳ කල්යාණ මිත්‍රාංගෙන් ඒ ගුණේ දකින්න තාකල් අපි විශ්වාස කරන්නේ. අපි හිතන්නේ එහෙම නැත්තම් මේ මේ මේ අපි කරන වැඩේ හොඳයි. මේ නම්බුකාර මේ මේ ආඩම්බර වෙලා තියෙන අපේම ගුණයකනේ. මොරකම් කරගත්ත දෙයක නෙවෙයිනේ කී කිය ආඩම්බර වෙනවා. නමුත් මේ ගුණවතුන් සිල්වතුන් දකිනකොට ඊයත් ඒ වගේ ආඩම්බර වෙන්නේ නැති සත්ත්ව දකිනකොට තේරුම් ගන්න ඕනන් පුළුවන් වෙනවා. මේ බුද්ධ ශාසනයේ තියෙන වෙනස නැත්තම් විපස්සනායේ තියෙන වෙනස. ඉතින් මේ පැත්තෙම ප්‍රශ්න මොනවාර තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන්නේ මේ පැත්තටත් අපි ආරාධනා කරනවා මොනවාර තියෙනවා නම් මේ සාකච්ඡා කරන්න මතක් කරන්න ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. ඔතන විපස්සනාට මෛත්‍රියෙන් හරි කමන්නේ අතරව සමාධිය ගන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාවෙන් පුළුවන්නේ තුන්වෙනි ධ්‍යානෙ දක්වා යන්න පුළුවන් තුන්වෙනි ධ්‍යාන ළඟට යනකොට ඒක හුඟක් වෙලාට ආනාපාන තෘතිය ධ්‍යානට සමානයි ඊට පස්සේ මෛත්‍රී තුන්වෙනි ධ්‍යානෙ නැගිටලා මුත්ත කරුණා මුදි දකින්න තුලින් ඕන එකට කමන්නේ ඊට පස්සේ උපේක්ෂා ධානය වඩන්න. සතර බ්‍රහ්ම විහරණ උපේක්ෂා ධානයේ එතකොට ආනාපාන චතුර්ථ ධානයට ගියා වගේ. ඊට පස්සේ නැගිටිනවා. ධානයෙන් එළියට ආවට පස්සේ තමන්ගේ චිත්තසංතානය දිහා බලනකොට එක්කෝ මේ ධානාංග වල තිබුණු මේ ඒකාග්‍ර මේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන ධානාංග දෙක එහෙම නැත්නම් තමන් ඉන්න බව එහෙම නැත්නම් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ හරි මොකාකාරී ඊගාට ගොදුරු වෙන දේ නාම රූප කොයි දේ වුණත් අර නීවරණ වල බලපෑමක් නැති නිසා බහැකිලෝ පේන්න පටන් ගන්නවා. ඒක දිගේ අරගෙන යන එකයි තියෙන්නේ. කොහොමද දැන් තත්ත්වේ? එන්නම් ඔක්කොම ගන්නවා. ආ ඒක තමයි. ඒක හැබැයි බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේ සිග්නල් ඉහළ පාර යනවා හරියට. හොඳයි කොහොම හරි අපිට මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ මෛත්‍රී භාවනාවෙන් කියලා විපස්සනාවට භාවනා හරවගන්නේ කොහොමද කියලා මම ඒකයි උත්තර දෙමින් හිටියේ. ඒ මෛත්‍රී භාවනාවෙන් හරි කමන්නේ මොන සමත සමතලි කොයි කර්මස්ථානකින් හරි කමන්නේ දිහා මේ සමාධිය ඇති වුණා නම් ඒ සමාධිය විපස්සනාට පාදක කරගන්න පුළුවන් මෛත්‍රී භාවනාවේ දක්ෂ කෙනෙකුට ත්‍ෘතිය ධානය දක්වා යන්න පුළුවන් ගියාට පස්සේ ඒකෙන් නැගිටලා උපේක්ෂා ධානය වඩනවා එතකොට චතුර්ථ ධානය ඒක සාමාන්‍යයෙන් ආනාපාන චතුර්ථ ධානය වගේ තමයි මේ වගේ ධානයකින් නැගිටතර පස්සේ එවැනි කෙනෙකුට විපස්සනාට යන්න පුළුවන් ద్వාර දෙකකින් එකක් තමයි මේ රූප පාරෙන් අනිත් එක නාම මාර්ගය. නාම කර්මස්ථානකින් හෝ රූප කර්මස්ථානකින්. සුද්ධ විපස්සනාට යන කෙනාට අනිවාර්යයෙන්ම රූප කර්මස්ථානකින් පමණයි යන්න පුළුවන්. ධානයකින් නැගිටලා සමතෙන් නැගිටලා යන කෙනාට නම් රූප කර්මස්ථාන නාම කර්මස්ථාන කියන ප්‍රවිෂ්ඨ දෙකම තියෙනවා. එතකොට මේ උපේක්ෂාව නම් මෛත්‍රිය පාදක කරගත්ත උපේක්ෂාවෙන් චතුත්ථ ධානයෙන් නැගිටනම් උපේක්ෂා උපේක්ෂා ඒකාග්‍රතාව කියන ධර්මතා දෙක කියන නාම ධර්ම දෙක උනත් ගොදුරු කරගන්න පුළුවන් විපස්සනාවට. එහෙම නැත්නම් ඒ නැගිට පුද්ගලයාගේ ඉන්න ඉරියව්ව නැත්නම් ආස්වාද ප්‍රසආතේ පිම්බීම හැකිලිම එහෙම නැත්නම් ඇහෙන රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් කොයි දෙයක් නීවරණයන්ගෙන් කෙලෙසිලා නැති නිසා එවුවා මේ එනේන ක්‍රමයට නාම රූප වශයෙන් මේ විපස්සනා කරන්න පුළුවන්. ඒ විදිහට මේ සමත ධානයකින් නැගිටපු කෙනාට විපස්සනාට පාදක කරන්න පුළුවන්. ඒකෙදී මේ අර මෙත්තා සහගත සූත්‍රයේදී හොඳ ලස්සන සඳහන් කරලා තියෙනවා සරුවචන් වහන්සේ සාන්දක් කරන්න වෙනවා. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ වෙන අන්‍ය තීර්ථක ආරාමයට ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හරි බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ තමයි. ඊට පස්සේ ඒ ඉන්න කට්ටිය කියනවා ඔබ වහන්සේලාගේ ශාසනයේ මිත්තා භාවනාව තියෙනවා නේද? කරුණා භාවනා තියෙනවද ඔව්. මුදිතා භාවනා තියෙනවද ඔව්. ඉතින් අපේ එකෙත් තියෙනවා. අපේකෙත් මෙත්ත කරන මොකද අපේක තියෙන. එහෙමනම් බලනකොට දැන් ওই ශාසනය මේ ශාසනය එකයි නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේට මේ ඒකට සපයලා උත්තරයක් දී ගන්න බැරි වෙනවා. ඒක නිසා ඕ කියන්නේත් නැතුව එකඟ වෙන්නෙත් නැතුව විරුද්ධ වෙන්නෙත් නැතුව ගිහිල්ලා සවචනලස මතක් කරනවා මම අන්‍ය තීර්ථ කාරාමයට ගියා. ඒගොල්ලොත් මෙත්ත කරන මුත්තා භාවනා කරනවා. නමුත් මේ ਸਰවඥාන්සේගේ ශාසනයේ ඒකයි දෙකම එකයි කියන හැඟීමෙන් ඒගොල්ලෝ කටයුතු කරන්නේ. එහෙම ප්‍රශ්නයක් ආවොත් අපි මේ බුද්ධ ශ්‍රාවකයන් විදිහට කොහොමද පිළිපදින්න ඕනේ? මොකද වෙනස කියලා. ඉතින් ඒකදී ਸਰවඥාන්සේ මේ පාඩයක් සඳහන් කරනවා සුභ පරමාහම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඉදපඤ්ඤස්ස උත්තරින් අප ඉදපඤ්ඤස බික්කුණෝ උත්තරින් අපටි විඥාන්තස කියලා. මානේ මේ ශාසනයේ මේ මෙත්තා භාවනාව සියල්ලේ සුබ දැකීමක්. සියල්ලේ හොඳ පැත්ත දැකීමක් පමණයි. සුභයේ පරම කොටකට කියනවා. ඒක අරහත් මාර්ගඥානයේ දක්වන තාක්කල් ලෝකයේ සුබ වශයෙන් පමණයි දකින්නේ අසුබ වශයෙන් දකින්නේ. ඒ කරලා අර තමන් කරා එන පීඩා ඔක්කොම මෛත්‍රියෙන් සමතුලනය කරගෙන ඒ කම්පන චංචල අඩු කරගෙන ගිහිල්ලා ඒවා පිළිබඳව මම ආයනේ නොකර අන්නාමාන දිට්ඨි නොකිරීම තුළින් අධ්‍යාත්මල සමාපත්තියට ගියාට පස්සේ අපි මෛත්‍රිය මහ ලොකු දෙයක් විදිහට සලකන්නේ මෛත්‍රිය සලකන්නේ අවසාන ධර්මයක් විදිහට නෙවෙයි බුද්ධ ශාසනයේ වෙනත් විපස්සනා කරන පාදක ධර්මයක් විදිහට රහත් මාර්ගයේ සඳහා උපකාර මාර්ගයක් මිස අවසානයේ නෙවෙයි අන්න එහෙම කියන වෙනම කිසත් කිසිම ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් දෙවියෙක් ප්‍රශ්නයක් මම දැකලා නැහැ සර්වඥාන්තිය හෝ සර්වඥාන්තිගේ ශා วก වැර. ඒකයි අනෙකුත් ශාසනවලයි මේ ශාසනයේ මෛත්‍රිය තියෙන වෙනස කියලා. ඉතින් ඒක නිසා අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ අපි කරන මෛත්‍රී භාවනාවේ කොහොමද මේ විපස්සනාවට හරවන්නේ කියලා. විපස්සනාවට හරවන්නේ මෛත්‍රී සමාධියට සමවැදිලා නැගිටලා ඒ නීවරණ නැති චිත්ත ප්‍රවෘත්තිය තුල පහළ වෙන නාම රූප ධර්ම මේ මම ආයනේ නොකර සිටීම. ප්‍රපංච නොකර සිටීම තණ්හාමාන වශයෙන් නොගැනීම ඇති ඇතියෙන් දැකීම කරනවා. ඒ නිසා මෛත්‍රී පාවිච්චි කරන්නේ මේ සැපය පහසුකම් ඇති කර ගැනීම පමණයි. නමුත් අවසාන නිෂ්ඨා වශයෙන් නෙවෙයි. ඒ නිසා මේ මෛත්‍රී භාවනා ගොඩක් මේ වේශචරිත වලට ගැටුම් සහිත චරිත වලට උපකාර පිණිස පාවිච්චි කරනවා. එන්නේ කියන්නේ එතකොට මේ ප්‍රශ්نين බලාපොරොත්තු වෙන ඒ වගේ දෙයක්ද එහෙම නැත්නම් දැන් ඒක නිසා මේ මේ පැත්තට දැන් ඇහෙනවා නම් ඒ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. මෛත්‍රී මෛත්‍රී සතියේ ඉස්සරහින් වෙනස් වෙන දෙයක් වෙනස් ඒක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ අර කලිනුත් අපි කිව්වා වගේ මේ මම ආයනේ සඳහා ලාභ පාඩු දුක් වේදනා සුඛ වේදනා යසස අයස සැප දුක කියන මේ හතර අට ආපුවම බලන්න 150ක් එක්ක දුකක් කියලා එක්ක වේදනාවක් කියලා එක්ක අයසක් කියලා එක්ක කනගාටුවක් කියලා භාවනා කරන්නේ නැහැ හැම වෙලාවෙම පශ්චාත්තාප වෙවි ඉන්නවා ඒ කටියට කවදාකවත් අධ්‍යාත්මයක් නැහැ හැම වෙලාවෙම හීනමානෙමයි ගත කරන්නේ බෑ භාවනා කරන්න බෑ පොන්දයක්. භාවනා කරන්න බෑ අර ලෙඩේ මේ ලෙඩේ. නැත්තම් මේ මේ විතර ව්‍යසනයකටපත් වෙනවා. එහෙම නැත්තම් අපි අපිට මේ ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් අවිල්ල වල අසාධාරණයක් සිද්ධ වෙනවා. මොනවා හරි කියලා. ඒකට යන්න බෑ. ඊගාට යනවනම් යන්නේ යම් ප්‍රමාණයකට තමන්ට වේදනාවක් නැතුව ඉන්න පුළුවන්. අයසෙන් ප්‍රශ්නයක් නැති දුකෙන් ප්‍රශ්නයක් නැති කෙනෙක් තමයි යන්නේ. එහෙම කෙනත් අයස යසසපත්ච්ච තමයි යසස් දිගේ අහුවෙලා නැති වෙන්නේ. සැපේට අහුවෙච්ච ගමන් සැපේට ගිය කියලා නැහැ. ඒ නිසා අර අතරමැද ඉන්න කෙනෙකුට විතරයි ආධ්‍යාත්මයක් තියෙන්නේ. අන්නේ මේ නම් කිසි කෙනෙක් දුකක් නිසා, පීඩාවක් නිසා, වේදනාවක් නිසා භාවනා නොකර ඉන්නවනම් එයාට විශේෂයෙන්ම මේ ගැටුම ලෝකයේ තියෙන ගැටුම නිසා, දේශපාලන සමාජික ආර්ථික ගැටුම් නිසා භාවනා නොකර ඉන්නවනම් මෛත්‍රිය දුන්නට පස්සේ මෛත්‍රියෙන් එයාට ඒ ගැටුම සංසිඳවලා විශ්වාසු හිතක් ගන්න පුළුවන්. එතකොට මේ සතිය පිහිටීමට මේ අවස්ථාවක් සැලසෙනවා. මෛත්‍රිය නොතිබුණා නම් එයා හිතන්නේ ලෝකයේ කියලා කියන්නේ හතුරු જાතියක්. මගේ ගැන කවුරුත් හොයන කෙනෙක් නැහැ. මට හැම වෙලාවෙම තියෙන්නේ පීඩාවමයි. ඒ නිසා මේ ලෝකෙට මේ ලෝකෙට මෛත්‍රිය කියලා කතාවක් වුත් නැහැ. මම මිනිහෙක් නෙවෙයි මං කොම් වෙච්ච එකෙක්. මං අතපල්ලේ වැඩිච්ච එකෙක් කියලා පෙළෙනවා. මෛත්‍රී භාවන දැම්මට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා කොයි මිනිස්සුත් ඔතන තමයි. කවුරක්වත් නැහැ මේ හොඳ සුවසේ වේදනාවක් නැතුව. ඒ නිසා ඕක බාර ගන්න පුළුවන් තරම් ඒ ඇති පැමිණි දුක් පැනිදායි කියලා බාර ගන්න පුළුවන් තරම් ඒ මධ්‍යස්ථ ප්‍රමාණයකට චිත්ත ප්‍රවෘත්ති හක හතක් සකස් කළ දෙන්න මෛත්‍රී උදව් වෙනවා. උදව් වුණාට පස්සේ සතිය පිහිටීම එයා අභියෝගයක් කරගන්න. එහෙම නැත්නම් එයා කියන්නේ මං වගේ මිනිස්සුන්ට මේ ආත්ම නිවන් දකින්න බෑ. මං වගේ මිනිස්සු මේ දුක් විඳින ඉපදෙච්ච જાතියක් මම ලෝකෙම ඉන්න වැඩිම කාලකන්ණියා මමයි කියලා මේ අර ලැබිච්ච ශන සම්පත්තිය පන්නනවා. මෛත්‍රියෙන් කරන්නේ පිළිල දුක නෑ කවුරු දිහා බැලුවත් කාගේ පිළිලට හොඳ තියෙනවා. කවුරුත් ඉන්නේ දුකේ තමයි එක්කෙනෙක්වත් හොඳක් නෑ මේ ඉහළ මට්ටමක නෑ කියලා. එතකොට එයාට මේ ජඹුරු අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය, විපස්සනා කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා මෛත්‍රියෙන් කරන්නේ නිකන් මේ මේ පාරේ තියෙන වලවල් වලට පාර දාලා හරි ගසලා දෙන්නේ මැටි ටිකක් දාලා හරි ගසලා වැටට පස්සේ ඕක ආය යනවා. ඊට පස්සේ කියන තාර දැම්මත් ওই ටිකමයි වෙන්නේ තාර අල්ලලා හිටිනවා මැටි ටික ගලවලා යනවා. පාර දාන වගේ නම් විපස්සනා කරන්නේ. මෙතන විපස්සනා කරන්නේ බලමට්ටු බලමට්ටම් කරලා දෙන්න. එහෙම දුන්නට පස්සේ අර තියෙන මේ වාහනේ මේ ගමන යන්න පුළුවන්. අන්න වගේ මේ හැකි සංඥාවක් ඇති කරලා දෙනවා. හැකි සංඥාව ඇති කරලා දෙන්නේ සුභ පරමාර්ථ කරගෙන. මේ ඒකට කියන්නේ හැකි සංඥාව. හැකි සංඥාව ඇති කරලා දෙන්න පුළුවන් සතියෙන් ඇත්ත ඇති ඇතියෙන් බාර ගැනීම. මෛත්‍රියෙන් පුළුවන් ඕකෙදී හොඳ පැත්ත බලන්න. සුභ පරමේ සුභ සුභේ පරම කොටගෙන ගමන් කරනවා කියන එක ඒකට තියෙන්නේ. ඉතින් මේ දෙකෙන්ම පුළුවන් වර්තමාන මොහොත පිරිචිතක් ඇති කරලා දෙන්න. මේ පිරිචිතත්වය ඇති කරලා දෙන මේ සත්‍ය මේ මෛත්‍රිය ඉස්සර කරන්න වෙන්නේ ද්වේෂය නිසා ගැටීම නිසා දැනට පරාජිතත්වයටපත් වෙලා ඉන්නේ නැත්තො. ඉතින් හුඟ දෙනෙක් ඉන්නේ එතන. මොකද හේතුව මේ ද්වේෂය ඉස්සර එන්නෙම වංචනික ධර්ම නිසා. වංචනික ධර්ම වැඩි වෙන්න වැඩි වෙන්න බුද්ධෝත්පාද කාලේ කොහොමද කරන්නේ? අපි මිනිස්සුයෝ බව මතක නැති අපිට මේ අනෙක් මිනිස්සුතු වගේ නෙවෙයි ඇහැ කන දිවනාසෙ තියනයි කියනකොත් මතක නැති. කල්යාණ මිත්‍රෝ මේ මේ බණ කියන මොකක්වත් මතක නැ පුංචි දෙයක්. ලොකු කරගෙන ඒක ගැන කල්පනා කරලා තැවි තැවි තැවි තැවි ගත කරනවා. අනුන්ටත් දුක් වෙනවා, Tamanටත් දුක් වෙනවා, මතරත් දුක් වෙනවා. මයිත්‍රි ඒක නිකන් බාම් ටිකක් ගාලා හරිය වගේ යනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට අනිවාර්යයෙන්ම වෙන්නේ සමහර විටක නැවත සීපත් කරන්න සතිය ඇති කරගන්න උදව් වෙනවා. කන්නිමිත්තු සූත්‍රය ඇත්තටම මෛත්‍රියක් ගැන කතා කරන්නේ නැහැ. මෛත්‍රිය ගැන කතා කරනවා උපමාවක් දෙනවා. මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනරත්. මවක් තම දරුවන් කෙරෙහි මේ කටයුතු කරන්න වගේ සීල සත්‍යයන් කෙරෙහි බලන්න. ඒකල සත්‍යෝ දිග කොට ආදි වශයෙන් කොටස් කරලා කරලා පෙන්නනවා මේ අද කියන්නේ අපරිමාණ මේ හිතපතරවන්නේ කියලා සත්‍යයන් කියන්නේ. ඕම උඹ ඉන්න තනමයි ඉන්නේ. කිසියම් කෙනෙක් මේ සතිය පැත්තෙන් බලනකොට එක්කෙනෙක් ලොකු නැහැ. එක්කෙනෙක් පුංචිත් නැහැ. හැම කෙනාම ඉන්නේ එකයි කලාතුරකින් කෙනෙක් තමයි මේ අභියෝගය ගන්න. උගව දෙනෙක් ඒක නොගන්න හේතු කියා ඉන්නවා. මට මේක කරන්න බෑ මේක නිසා. මට මේක කරන්න බෑ මේක නිසා කියලා ඉතින් ඒකෙන් බුදුහාමර කියන්නේ ඒ කියන කාරණාවලින් මෙයාව පැනෙනවා. කොච්චර දුන්නත් බෑ කියන පැත්තමයි කියන්නේ එහෙමනම් කියන්නේ සුභ පරමාහං කියන වචනේ දන්නේ නැහැ. හැකි සංඥාව ගන්න හදන්නේ නැහැ. ලෝකේ ලස්සන පැත්ත බලන්න දන්නේ දකින්නම නරක පැත්තමයි. නමුත් ඒක සුව කරන්න බැරි ලෙඩක් නෙවෙයි. හොඳට හැකි සංඥාව තියෙන හොඳ පැත්තෙන් බලන කට්ටියක් ළඟට ගියාම අර බෑ කියන කෙනාලත් කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඊට පස්සේ තමයි ආ විපස්සනා කරන්න යන්නේ. ඒ නිසා මේ කරණීය මත්ත කුසලේන කියලා කියන වචනේ කරණීයන් අත්ත කුසලේන කියන එකේ කැඩිලා ඉවිල්ලා තියෙනවා. ඒක දැන් මෙත්ත සූත්‍රය කියලා අපි හදාගන්නවා. ඒක නැති වෙන මේ විශේෂමයිත්‍යක් නෑ ඒකේ තියෙන ගොඩක්ම සතියම තමයි. නිමිත්ත සූත්‍රයේ සතිය ගුණයි ගොඩක් වෙලා කියන්නේ. නමුත් මේ මේ නෑ බෑ සංඥාව ඇති කරගන්න එපා. ඇති හැකි සංඥාව ඇති කරගන්න දෙන නිසා වෙ ලංකාවේ මේ තායිලන්ත බුරුමේ හරි ප්‍රසිද්ධ එකක් නිමිත්ත සූත්‍රය. අනිත් එකේ කණිකට්ටි දන්නේ නැහැ. නිමිත්ත සූත්‍රය කියවට මේ අපි විතරයි දන්නේ. අනිකුත් තරම් සූත්‍රයක් විතරයි. ඒ නිසා මේ මිත්‍ය සූත්‍රය කියලා හදා හැදිලා තියෙන්නේ හේතු නැතුවමත් නෙවෙයි. මේ මෛත්‍රී භාවනා ගැන කතා නොකරනවත් නෙවෙයි. නමුත් ගොඩාක් කතා කරන්නේ මෛත්‍රී වලදී සතිය ගැන. මෙල්බන් පැත්තට ඇහෙනවද? ඇහෙනවද නැද්ද? ආ හොඳයි හොඳයි. මෛත්‍රී සම්බන්ධ කිරීම දෙදෙනා මම වාගේ සංකල්ප නාටු වෙන්නේ ප්‍රවේදයෙන් කරන්න අපිට කාය සිත එක දෙකට දුවා. කාය කියන එක හැම වෙලාවෙම වෙනස් වෙනවා. මම ඒක වෙනස් වෙනවා, අනිත් එක වෙනස් වෙනවා. ඒක පාලනය කරන්නේ හිත කියන එක වෙනස් වෙනවා. ආහාර කරගෙන ඉන්න තමයි ආහාර කරන මොකද හිත කියන කර්තව්‍ය අනුකූල වේලාවට පිළිවෙල වටිනා ක්‍රමීය අනිලා ඉන්නද වෙනස් වෙනවා කියන්නේ. ඒක අපේ ජීවිතයේ විවිධ දේ ඉන්නවා අනිකලා ඒක ඒ විදිහට මෙගිනා වශයෙන් පොදින අර මමයි අනිත් කෙනෙකුට වෙන්දරන තොත් මොනිකයි කියන සංකාරය කියනවා ඒක මෛත්‍රිය කියන්නේ කියන්නේ සත්‍ය සත්‍ය සංඥාව කියලා කියන්නේ සත්‍ය සංඥාව කියලා කියන්නේ මේ මෛත්‍රියදී මෛත්‍රියදී අරමුණු කරන්නේ සත්‍ය සංඥාව සත්‍ය සංඥාව කියලා කියන්නේ ජීවත් වෙන විඥානයක් තියෙන ඔක්කොම සත්‍ය පුද්ගල ආත්ම වචන පහකට කඩලා පෙන්නනවා පුද්ගල සත්ත්ව ආත්ම ඒ හැම එකකම පෙන්ලා දීලා තියෙනවා සත්ත්ව කියලා කියන්නේ ඒ පුද්ගල ඒ තමන්ගේ නාම රූප දෙකට ඇලිලා මේක මගේ මේක යාගේ ඉතරයි ඒක නිසා හරි කරනවා සත්ත්ව කියලා පාන කියලා කියනවා පාන කියලා කියන්නේ ඒ නාම රූප දෙක පැවැත්වීම සඳහා හුස්ම බොනවා ඉතරෝව වාත පානය කරනවා ඒක ඉතින් මේ මනස ජීවත් වෙන තාක්කල් ඒ සතා හරි කරනවා පුද්ගල කියලා කියන්නේ ඕනම වෙලාවක යාට අපායට යන්න දොර ඇරලා තියෙනවා පුද්ගල කියලා කියන්නේ ඒකයි. ආත්ම කියලා කියන්නේ මේ මේක මේ දිගට පවතින මේ කියන මේ නාඩගම මේ නාම රූප දෙකේ අතර තියෙන මේ බඩකොඩු දෙකක් එකතු කළා වගේ තියෙන එක නෑ කවදාකවත් නැති වෙන්නේ. ඒක දිගට පවතිනවා කියලා සත්ත්ව පුද්ගල ආත්ම පාන ජීව කොහොම වචන පහකට කඩලාමයි කියනවා. ඒකෙන් පෙන්වන්නේ මේ නාම රූප දෙක වර්ධවල පටලවා ගන්න. වර්ධවල අදාහගෙන තියෙනවා. ඒ අදාහගත්ත නිසා ඒ පුද්ගලයාට තමන් සහ අනුන් කියන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ආන්නේ දෙක තියෙන තාක්කල් මේ පුදුරට අනුන් සහ තමන් අතර සමසේ සතිය පවත්න්න බෑ. පංචත්තබයින්ද කිව්වට පස්සේ සතිය වෙනස්. මම යටින් වැරදක් වුණා කමන්නේ. හැබැයි මගේ හතුරු අතින් වැරදි වෙන්න බෑ. හැබැයි මගේ මිතුරු අතින් වුණාට මම අනුකම්පා කටයුතු. ආන්නේ විදිහට අපි කාරණා පැත්තක තියලා අපි විසින් දාන මේ මච්මතාන්තරෝණය තමයි ලෝකේ ජීවත්. ඉතින් ඒක නිසා මේ අර සත්ත්ව පුද්ගලයෙක් වෙනවා වෙනුවට නාම රූප දෙකට වශයෙන් කඩලා ගන්න එක තමයි ඉස්සෙල්ලාම සතියකට හෝ මේ ඒ ආයශුද්ධ විචාර කරන්න හදන විදිහට මෛත්‍රියට පදරන හැම කෙනෙක්ම අපි මේ මනුස්සයා ඛණ්ඩෝනාට පපර ගෝයා තල ගෝයා කරගත්තට ඒ කිසිම කෙනෙකුට කිසිම විදියකින් තම තමන්ගේ නාම රූප පිළිබඳව මේ පාලන ශක්තියක් නැහැ. නමුත් ඒ පුද්ගලයාට එහෙම කියනකොට ඒ පුද්ගලයා කැමතිත් නැහැ. එයා හිතනවා නෑ මට පාලනයක් තියෙනවා. ඉතින් ඒක සරුවත්යන් කියන්නේ කියන්න යන්න එපා. කියලා වැඩක් නෑ. එයා ඉන්නේ මේ මේ මොහේක නම් එයාට ඔත්තු ගන්න බෑ. නමුත් උඹ ඒ පදනමෙන් වැඩ කරපන්. මොකද්ද පදනමෙන් වැඩ කරනවා කියන්නේ? මේකේ තියෙන imperfection කියනවා. imperfect කියන්නේ කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. එක. දෙක හැම කෙනාම මිනිසෙක්. හැම කෙනාම මිනිසෙක් උඹත් අංග සම්පූර්ණයි උඹත් මිනිසෙක්. අනිත් මනුස්සයත් අංග සම්පූර්ණයි අනිත්‍යත් මනුස්සය යන බාට ඔක්කොම ඉන්නේ එකම අන්තරාය බෝට්ටුවේ තමයි. ඒ නිසා imperfection and humanity කියන දෙක දැම්මට පස්සේ අපිට වැරද්දක් නැහැ සමාව දෙන්න බැරි. මොනම වැරද්දක් අත්දෙන්න විදියක් නැහැ අනුන් සමාව දෙන්න බැරි. ඒ විතරක් නෙමෙයි Tamanටත් Tamanගෙත් පරිදි හිතේනවානේ. අපි හුඟවදෙනෙක් පච්චාත්තාප වෙනවා. අපේ ඇති විනය කැඩුනා. අපි ධර්ම දන්නේ නැහැ. අපිට තාම දෝවන්නට බැරි වුණා. ආදිවාසී අපි විසින් අපි ලොකු මේ බලාපොරොත්තු සුන් කරගත්ත ජීවිතේ ඉන්නේ. ඒක සේරටම සමාදෙන්න පුළුවන් ඕක ඉතින් මේ කිසිම කෙනෙක් ලෝකේ අංග සම්පූර්ණ නැත්නම් අර එක්කිට වැඩි තව එකෙක් ලොකු කරන්නේ කොහොමද? කිසිසේත්ම නෑ ඔක්කොම එකම ගංගානංගගේ වෙලිදලා වෙලියට වාගේ එක්කට වැඩි එකෙක් ලොකු කියන දෙයක් නෑ. අපතනාදේ පැත්තෙන් බලන කවුරක්වත් නැහැ. අන්න ඒ සංකල්පයට තමයි සතිය තුලින් සහ මේ මෛත්‍රිය තුලින් දෙපැත්තෙම ඉන්න පුළුවන්. ඒකදී මේ මෛත්‍රියෙන් කරන්නේ සියල්ල සිටවන්නේ යහපතට කියන අදහසෙන්. එහෙම නැත්නම් හොඳ පැත්ත බැලීමමයි කරන්න ඕනේ කියන විදිහට සතියෙන් පෙන්වන්න හදන මේ දුක්ඛ සංඥාව මකල සුභ සංඥාව පෙන්වලා දෙනවා. සුභ සංඥාව මකල සුභ සංඥාවක් ඇති කරලා දීලා ජීවත් වෙන තාක්කල් මිනිසුන්ගේ තියෙන හොඳ පැත්ත විතරක් බලලා ජීවත් වෙනවා. නරක නැතුව නෙවෙයි. අපිට බෑ අපිට හදන්න බෑ ඒ ලෝක ස්වභාවය කියලා හොඳ පැත්ත බලලා ජීවත් වෙනකොට අපිට ගොඩාක් පෙට්‍රල් ඉතුරු. ඉතින් අනවශ්‍ය මේ ගන්නවා කොන්තරත් ඔළුවට ගන්නෙ නෑ. ඒකට කරනවන වැරද්දක් ඒගොල්ල කරගත්තා. අපි කරන්න තියෙන්නේ යාගේ තියෙන හොඳ පැත්ත බලලා ජීවත් වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ අගය කරලා තියෙනවා. ඒක තමයි මේ මෛත්‍රී සංකල්පෙන් කියන්නේ. ඒකට යන්න පුළුවන් අර විදිහට යාටත් අඩුපාඩු සහිතයි මමත් අඩුපාඩු සහිතයි එයත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් කියලා මේ සතියින් හෝ සම මේ මේ මයිකින් එතෙන්ට එන්න පුළුවන් ගතිය ඒක එන්න නම් කලින් වඩන ලද සතියක් තියෙන්න ඕන උපේක්ෂාවක්. ඒ දෙකේ නැතුව කලබලයේදී දක්වමක් වේදී නැ විවේක වෙලාවට නම් අපිට හිතා ගන්න පුළුවන්. කලබලයේදී දක්වමක් වේදී අපි නිතරම හොඳ නරක හරි වැරදි මිත්‍ර මිත්‍ර නැත්නම් ද්‍රෝහි කියන தත්වයට මත් වෙනකොට සතිය හෝ මෛත්‍රී වැඩ කරන්නේ. අපි වාපටු තත්යකටපත් වෙනවා. අතු මානසිකත්වයකට වැටෙනවා. මේ ඔය අපි ඔච්චර ගා ගැඹුරු වශයෙන් බලන්න හැදුවට ඔය සතියෙන් කරන දේ ඒ වෙලාවේ සතියෙන් වැඩ කරන එකයි. ඒ වගේම මේ සියලු දෙනාම සමසේ සලකන එකයි අපිට ගා ගැඹුරු දෙයක් වශයෙන් පෙනුනට අපි ළමා කාලේ ওই දෙක 100ට 100ක්ම අපි ළඟ තිබුණා. අපි ළමා කාලේ අපි ළඟට අපිට කිසිසේත්ම දෙන්නේ තෝරගන්න පුළුවන් ශක්තියක් තිබුණා. අපිට අඩු ගානේ මේක ද්‍රව්‍යයක් මේක මිනිස්සෙක් කියන හැඟීමක්වත් තිබුණා. ඒ නිසා අපෙන් කවමදාකවත් ලෝකෙට ප්‍රශ්නයක් ඇතිලා නැහැ. ලෝකේ හැම වෙලාවෙම අපිට ප්‍රිය කරලා තියෙනවා. අපි ලෝකෙට ප්‍රිය කරන ඉඳලා තියෙනවා. ඒ වගේම සතියෙන් බලනකොට මම මාගේය නැත්නම් මගේ ආත්මය කියලා මේ දැන් මේ පටලවාගෙන තියෙන පටලවිලා වෙස්මුණයි මේ දැනුමත් එක්ක ආපු දෙයක්. සભ્યත්වයත් එක්ක ආපු දෙයක්, වැඩි හිටිකමත් එක්ක ආපු දෙයක්. ළමා කාලේ තිබුණ දැන් නැමී යන්න හදන්නේ. ඉතින් ඒක නිසා මේක අලුතෙන් අඳුල්ලා දෙන දෙයක් නෙවෙයි. මේ අනාගත දේ වියවුල නැති කරන ගන්න උත්සාහයක් තියෙනවා. ඉතින් ඒක ඒකෙන් කියන්න හදන අපි ළමා තත්ත්වයටපත් වෙන ගෙනික බුදුදහම කියන්නේ මේක ඇත්තටම වැඩි හිටි පඬිත තත්ත්වයකටපත් වෙනවා. ඔක්කොම සියලු කාර්යසුසුකම් ලැබලත් ආයෙත් ළමෙක් වගේ ජීවත් වෙනවා. විශේෂයෙන්ම ජාතියක් ආගමක් කුලයක් ලිංගිකත්වය සලකන්නේ නැතුව සියලු දෙනාටම මනුෂ්‍ය මට්ටමේ සලකනවා. මේක සලකන්න පුළුවන් නම් අපෙන් කවදාකවත් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම හැම කෙනාටම ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. පොඩි දරුවෝ කවදාකවත් පොඩි දරුවෙකුට බලලා තිනවා මට සමානක් මම ඔය දඟ කරනකොට සිලුඹ ගහනවා. කවදාවත් පැටියෙකුට ගහන්න හිතෙන්නේ නැහැ. වැඩන්නේ නැහැ. උඩ උඩ තේරෙන්නේ නැහැ. ගහන ගහන හොඳ වෙන ආම්බෙක් අල්ලගෙන ගහනවා. යන සතෙක් පැටියෙක් වඩානිනොත් ඒක ගහන්න හිතෙන්නේ නැහැ. කවුද කියලා හිතනවා. ඒක තමයි පොඩි දරුවෙක් අසුචිත ගාවත් රත්තරන් අත ගාවත් කවුරක්වත් කවදාකවත් නඩු ගන්න. ඒ මොකද එයා දන්නවා මේ අසුචි රත්තරන් දෙකේ එකයි ළමයි. ඒ දැක්ම ඒ දර්ශන දරුවා දිහා බලනකොට අපිට ඇති වෙන නිසා අපිට කවදාකවත් තරහ යන්නේ. නමුත් අපි වෙන්නඳ හැදුවොත් මම දන්නවා රත්තරන් මම දන්නවා අසුචි කියලා එහෙනම් බැටුනා. මම එහෙනම් ගුටි කාපන් කවුරක්වත් අපිට අනුකම්ප කරන්නේ. ඒ නිසා මේ සත්‍යයෙන් සමාධියෙන් සත්‍යයෙන් මේ මෛත්‍රී සමාධිය යන්න හදනේ අපි මේ අතහැරලා ආපු අපේ පරණ පුරුදු ළමා ලෝකෙට. ඉතින් ඒක ඇත්තට බරපතල කාරණාවක් කියලා පිළිගන්නවා නම් මම හිතන්නේ මේ නොකරන පැත්ත කල්පනා කරනවා. මොකක්ද කල්පනා කරන විතර මාර්ගය. අභියෝගය ගන්න පුළුවන්. ඒකදී තේරෙනවා දැන් හරියට ඉතර වෙන්නේ ගෝලගානාන්ති දැන් මේවා දැන් භාවනා කරගෙන යන හැමෝටම කියන්නේ නෑ කියලා වගේ දෙන්නකොට ඒවා කියලා ඒවා අනිවාර්යෙන් දෙන්න දෙන්න ඕනේ ඒක නැත්නම් මොනවායි කිසි දෙයක් ඇත්තටම එහෙම මේ ඒව පිළිබඳ මූලික අවබෝධයක් තියෙනවනම් සුත්තමේ ඥානයක් තියෙනවනම් ගමන ලේසි. නැති උනායි කියලා බාධා වෙන්නේ නැහැ. නමුත් මේ අර මේ යහපැත්තට ඇහෙන්නේ නැත්නම් මම ප්‍රශ්න නැවතත් අතු කරනවා. සාමාන්‍යයෙන් ඔය මේ බෞද්ධ භාවයේ පිණිස ගුරුවරු කියලා දෙනවා සිද්ධියක් භාවනා නොකරපු උපදේශ නොලබපු කෙනෙක් දැක්කොත් දකින්නේ සිද්ධිය මැද විතරයි. අපි කියලා පෙරහැර බලනවා කියන්නේ අපි පෙරහැර බලනකොට කවදාකවත් පෙරහැරට මිනිස්සු අඳින හැටි, සුඹරකට ගහන හැටි මොනක්වත් අපි දකින්නේ නැහැ. ඒව බලන්න යනවනම් පෙරහැර බැලුව වෙන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ඇඳුම් ගලවන හැටි පෙන්වන්නෙත් නැහැනේ. අපි වෙනන්නේ පෙරහැර ආදින නටන වෙලාවේ අපි බලලා සන්තෝෂ වෙලා එනවා. මලියක් නටනකොටත්, තොවිලක් නටනකොටත් ඒ තොවිලේ ලෑස්ති වෙනවා අපි පේන්නේ. දැන් දරුවෙක් අපි දකින්න කියන්නේ දරුවා කවදාත් හම්බ වෙන හැටි අපිට පෙන්වන්නේ නැහැ. ඒක තිඹිරි ගේක කරන්නේ. ඒ වගේම මරණ මොහොතේ තියෙන කොටත් සෙනක තලේ කියන්නේ. කවුරුද දන්නවනේ පනාදිනවා කියලා අපි විහාර ගෙනියනවල යාට විවේක ආරක්ෂාව සැලසෙන්නේ මොකද ලෝකයා කැමති නෑ මේ ඇතිවීමයි නැතිවීමයි දෙකට ඒ දෙක පිළිබඳව හරි මන්තිමතාන්තරයි. ඒ නිසා අපි දකින්නේ මැද කොටහේ විතරයි. ඒ නිසා ඒකට කියනවා අර්ථය යනවා. අර්ථය කියලා කියන්නේ මේ දැන් මේ සිද්ධි වෙලා ඉවරයි. එතකොට උණු උණුවේ සිද්ධිය. ඉතින් ඇතිවිච්ච හැටි අපි දකින්නෙත් නැහැ. මේක ඉවරුනාට පස්සේ බලන්න අපිට ඉවස මොකොත් නැහැ. අපි ඊගාව සිද්ධියට අහු වෙනවා. ඒ නිසා මේකට අර්ථේ ඥානය කියලා කියන්නේ අපේ නාම රූප පරිච්ඡේ ඥානය බලන්නේ අර්ථේ ඥානය. හුස්මක් ඇති වෙනකොට හුස්ම මූලාරම්භය කවදාකවත් පේන්නේ නැහැ. ගෝකල් භාවනා කරන්න එපා. ලාවට හුස්ම ගන්න නැති පෙයි. මතකොට පේන්නේ පටන් ගත්ත හුස්ම. ඊට පස්සේ ඉවර වෙනකම් බලන්න බෑ ටික වෙලා කරනකොට අපි හිතන හුස්ම නැතුණා කියලා. අපි ප්‍රශ්වාසය බලනවා. ආශ්වාසය බලලා ඉවරයි නැහැ ඉවරයි. ප්‍රශ්වාසය බලනවා. නමුත් ගෝකල් භාවනා කරනකොට මොකද වෙන්නේ? හුස්ම ඇති වේගෙන යන හැටි දිහාට යම් දැනුමක් පැතිරෙනවා. පැතිවිච්ච හුස්ම නැති වේගෙන යන දිහාට තත්ත්වයක් පැතිරෙනවා. ඒක නිසා බුදුහාමගේ ඔබේ අත්ත්‍ය ඥාන ධම්මේ ඥාන දරගන්න ඕනේ. බලපෑමක නෑ බලපන්. බල බල බල බල ඉන්නකොට වෙන්නේ මොකද්ද? එක පැත්තකින් හුස්ම ඇති වෙන දිහාවට සාදර වෙලා ඉඳලා හුස්ම ඇතිවීමේ හැටි වෙනදාට වැඩිය පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇතිවෙච්ච හුස්ම ගෙවිගෙන යන හැටි. ඒකත් පේන්න පටන් ගන්නවා. ආන්නේක පේන්න පටන් ගන්න ක්‍රම දැනගෙන හිටියත් නැති හිටියත් එකතරමනේ සිද්ධ වෙන්නේ යමක් දිහා නැවත නැවත බලනවා නම් අපි කියනවා හුඟක් මිනිස්සෙක් කාලයක් ආශ්‍රය කරලා තුගේ ජාතකය දැනගන්න පුළුවන් ඒක කුලවන්තේ දෙක නම්බුකාරයෙක්ද මොන ජාතකයකද කියලා අපි ස්වභාවයේ තියෙන අපි වැඩි ප්‍රාශ්‍රය කරන්න කරන්නේ මේ මිනිස්සේ පටන් ගත්ත දිහාවට ඒ නිසා නාම රූප පරිච්ඡේ ඥානදී බලන්නේ පිටකොන්ද විතරයි පච්ච පරිඥාණයට යන පිටකොන්දේලා ජාතකයේ දිහාට යනවා ඒකට හේතුව පේනවා ඒකවල කියනවා හේතුවත් සහිත ඵලය දකින්න පුළුවන් නාම රූප පරිච්ඡේඥාන්ට පස්සේන පච්ච පරිග්‍රහ. සප්පච්ච පරිග්‍රහ ඥාන කියලා කියන ප්‍රත්‍යත් සහිතව හේතු සිද්ධිය දක ගන්න පුළුවන්. අපි දන්නවා මේ පටන් අරගන්නේ හුස්මේ ඇති වෙන පැත්ත. මේ පටන් අරගන්නවා ඔන්න පටන් ගන්න දැන් හුස්ම තව පොඩ්ඩකින් මේක ගොරෝසු වෙන බවත් අපි දන්නවා. ඒ මොකද හුස්ම දිහාම බොහෝ වෙලා බල බල ආන්නේ දෙක දැක්කට පස්සේ ඒකෙන් නතර වෙන්නේ නැතුව මුලත් සහිතව දැන් සිද්ධිය දකින්නේ බොහෝ වෙලා කරනකොට ඒ දැකපු සිද්ධිය හමාරේ දැක ගන්න. ඉවර වෙන එක දැක්කම ලාවට මුල මැද අග කියන තුන දකින්නේ සම්මසන ඥානය. එතෙන්දී ඉස්ලාම වතාවට සිද්ධි සම්බන්ධව මුංචි අංශ වල නෙවෙයි. කැටිති වශයෙන් කඩාගත්ත සිද්ධි වල මුල මැද අග දකින්න පටන් ගන්න. අනිත්‍ය දුක්ඛ අනිත්‍යත්වය පේන්න පටන් අර ගන්නවා. හැබැයි තද බල මේ සියුම් විස්තර දේශ මාත්‍ර වශයෙන් නෙවෙයි පේන්නේ සාමාන්‍ය ආදාය. එතෙන්දි බය වෙනවා. උතෙන්දි තමයි හුඟව දෙනකොට එහා පැත්තට යන්න බැරි මේ ආනාපාන බලයෙන් ආනාපාන නැති වෙනවා කියන්නේ. කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඉතින් ගාම ඉම්බීම ඇකිරීම හෝ මේ සක්මන හෝ නොදනිය. ඉතින් නැදනිය යන්න හේතුව එයා හිතනවා මේ සතියයි කැඩි කැඩි යන්නේ. සමාධියයි කැඩි කැඩි යන්නේ. සතිය සමාධිය නෙමෙයි කැඩි කැඩි යන්නේ අරමුණ මේ අපි ගන්නවා පරණ මේ චීන විගම් බඩු සරකර බාන්න උණු වතුර ඇල් වතුර දාන්න ඔය පැලිරි යන්න පටන් ගන්නවා. පැලිරි ගියව කොච්චර හේතුව සුදු කරන්න බෑ. මේ පැලිරි වැඩි වෙන්න වැඩි වෙන්න අපිට වෙන්නේ බාණ්ඩේ පරිසංගම අඩු වෙනවා. අලුත් එක්ක නම් කිසිම පැලිරක් නෑ. දැන් මේ සිමිති දාපු අලුත මේක ලස්සනද කියන ටික කාලයක් ගියා උලංගිරි වගේ. උලංගිරි වැදුනට පස්සේ ඒක මේ නිකන් මලුවමනයක් වගේ තත්ත්වයකටපත් වෙනවා. ඕනම දෙයක් දිහා බලහින්න පාම් පේනවා. මේකේ පොඩි පොඩි පොඩි පොඩි පැලිරි ගිහිල්ලා තියෙනවා හැමතැනම. හැබැයි කෑලි වශයෙන් හැලෙන්නේ නැහැ. කුකුරු ගහලා තියෙනවා. ආ නෝක ඉස්ලාම දකින්න එක තමයි සිද්ධ වෙන්නේ සම්මසන ඥානය. ඉතින් එතෙන්දී ඒ පුද්ගලයා සමතේ වශයෙන් දැන් ලෑස්ති විපස්සනාට යන්න ලෑස්ති. හැබැයි උගව දෙනෙක් මේක විස්තර කරන්න දන්නේ නැහැ, කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ආනාපාන දිහා බලා හිටියද ඉස්සර වගේ ප්‍රිය නැහැ. මේ මම කිරීමත් ප්‍රිය නැහැ. සක්මන් කරන්නත් පුළුවන්. ඒ බලාපොරොත්තු වෙච්ච දේ නැහැ. අපි බලාපොරොත්තු වෙන රත්තරන් ගුලියක් වගේ දෙයක් නේ. හම්බෙලා දෙන්නේ මොකක්ද ඒ වෙනුවට හැම බලන බලන දේ පැලෙයි කියන්නේ. මේකට ගාණක් දීලා ගන්න බැරි දත්තයකටපත් කරනවා. ඒකට ගුරු රැකින ඕක තමයි ඉස්සල්ලාම මේ ලාවට අනිත්‍ය දුක්ඛනාත්ම වේන එක ඔක සමතදී වගේ නෙමෙයි මේක තියා වෙහෙස කරන්නේ. මේක ඒකාකාරයි. උවමම දිගට කරන්න කියලා ගියොත් සම්මසන ඥානෙ එහා පැත්තට ය아가න්න පුළුවන් වුණොත් එතකොට නිකන් හරියට කියනවා සමත පළවෙනි ධ්‍යානෙට වගේ ගියා වගේ. ඊට පස්සේ කෑලි කෑලි කැඩෙච්ච කුපුරු කුපුරු ගහන්න පටන් හරියට මේ පොරි පිපෙන්නා වගේ. එහෙම නැත්නම් දීකරකට වහින්නා වගේ. උකුරු කුඩු ගහන පටන් අරගත්තාම සම්මස ඥාන මට්ටමේදී ඒ යෝගාවචරයට සාමාන්‍ය මේ ඉඳගෙන ගියා ඉන්නකොට හැම පුරාම විවිධ සංඥා එන්න පටන් ගන්නවා. වතුර ගන්නවා වගේ, කුඹි දුවනවා වගේ, කහනවා වගේ, නලියනවා වගේ එන්න පටන් ගන්නවා. සම්මසන ඥානෙ පන්ලා උද්‍යප්පේ ඥානෙ ගියාට පස්සේ මේ ඇති වෙනවා එතනම නැති වෙනවා. සිද්ධියක් පුද්ගලෙක් දැක ගන්න වෙලාවක් නැහැ. ඇතිවීම නැතිවීම විතරයි. එන්නම මොකාලිය ලඳුර ගන්න ඉස්සලා පුප්පු ගන්නවා. නිකන් හරියට පත්වෙච්ච කබලට අබ දානවා. ඉතින් එතෙන්ට යනකොට බයේ කම් අනිශ්චිත භාවයේ ඒකාකාරීකමේ සෑහෙන බිම්මක් පනිනවා. අනලිවල කමන්නේ ඕන දෙයක් පිටවයි මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවයයි පේන්නේ කියලා ඉස්සරහට යනකොට ඒ අර අභියෝගේ පැන්නුවාට පස්සේ උතුම්ම සතුටකුයි උතුම්ම ධෛර්යකුයි පුදුම ශද්ධාවකුයි පුදුම ගැම්මි වගේක් එන්න පටන් ගන්නවා. එතකොට ඉන්න දැන් නම් හරි දැන් නම් රහත් කියයි. අර අමාරුවේ හොඳටම දීලා ඊගාට සම්පූර්ණ පහසුකම් දෙනවා. ඉතින් ඔන්න දෙකේදී මානසික රෝග තියෙන කිසිම කෙනෙකුට එහා පැත්තට යන්න බෑ. හීනමානේ හෝ අධිමානේ තියෙන කිසිම කෙනෙකුට එහා පැත්තට යන්න හම්බෙන්නේ හොඳ පෞරුෂත්වයක් ඇති, හොඳ කායික ශක්තියක් ඇති, හොඳ මානසික ශක්තියක් ඇති මේක හරහා යන්න ඕනේ කියන කෙනෙකුට ඇතිදී ඇති හැටියෙන් කියන්න පුළුවන් මනසකට විතරක් අතහැරගෙන. ගොඩදෙනේ තනියම කල්පනා කරනවා. එතෙන් යනකොට තනියම කල්පනා කරන්න කොට යන්න බෑ. එක්කෝ බය නිසා නතර වෙනවා. ඒ නිසා ලැබෙන සැප පහසුකම් සහ මේ සද්ධාව ආදී උපක්ලේශ නිසා නතර වෙනවා. ඔන්න ඔය දෙක මේ මේ උගත් අයට දැන් භාවනා පිළිබඳ පොත්පත් කියලා ගිය අය හිර වෙන්නේ ඔතනමයි. ඈ? මෙතන ඒ කඩයින් දෙකක් තියෙනවා. එකක් බය කරලා වටනවා අනිත් එක සැප දීලා වටනවා. එන්නමයි. අනිවාර්යයෙන්ම එනවාමයි. ඉතින් ඒක ඇත්තටම ඒක මෙහෙමයි කියලා දැනගැනීමෙන්මයි ඒකේ හැපැත්තෙන් තියෙන මොනක්වත් වෙන්නේ නැහැ. දැන් අපි කියන සාමාන්‍යයෙන් සර්වඥාසේ බුදු වෙන ඉස්සරදාසේ මේ මාර පරාජයක් කෙරුවයි කියලා මේ මිනිස්සයිලා ගිනි වස්සවනවා ආයුධ ගන්නවා මයිල් ගහකත් හෙලිලත් නැහැ. හැබැයි පුදුම ඇඟ කිලිපොළනවා. මේ තව පොඩ්ඩකින් පතුරු ගහයි මරයි කියලා ඒත් අන්තිමට ආරෙම ඇවිල්ලා කියනවා ඔබ හරි යෝග මයිලක්වත් හිලියා නැහැ. නමුත් ඔය ඉඳගෙන ඉන්න පොළොව මගේ. නැගිටපන්. ඉතින් ඒකට දරුවචනාට කියනවා දැන් මේ වෙනකොට අරසාජයට කවුරක්වත් නැහැ. දැන් දෙයියෝ බලන් හිටියා දැන් බුදු වෙයි දැන් බුදු වෙයි කියලා. ඒ ඔක්කොම සීසීකට දීවා. මහා පොළොවත් මගේ කිව්වට පස්සේ තමයි සරුවචනාට බැලුවේ. ඊට පස්සේ තමයි අත තියලා කිව්වේ මේ ඝනකඩ මහ පොළොව දනීවා. මම සාරාංශයේ කල්පලක්ෂයක් මේක ලේ දන් දීලා තියෙනවා, ඇස්මස් දන් දීලා තියෙනවා, ඇට දන් දීලා තියෙනවා, මහා වේව් කුල පරිවර්තනයේදී මම ඇට මේකට දාලා තියෙනවා. මහ පොළොව දන්නවා මම පාරමිත අපරූපේ කියනකොට මහ පොළොව හෙල්ලෙනකොට තමයි කියන්නේ සාමාන්‍ය සාහිත්‍ය අනුකූලව අර මාරයනගල හිටපු ඇත්තා බය වෙලා දුවනවා. ඉතින් අපි හිතනවා ඒ වෙලාවට කතරගම දෙවියෝ උදව් කරයි. බුදුහාමුදුරුවෝ එල්ල උදව් කරයි කියලා. මොනම කෙනෙක්වත් නැහැ ඒ වෙලාවේදී තනි අලියා. තනිසෙබලා මේ නාම රූප දෙක කැපකරන්න ලෑස්ති කරනවා. ඒ එකට පැන්නට පස්සේ තමයි අර කලබලේ හේම සංසිඳිත පටන් ගන්න. ඒක නිකන් අලු ගොඩකට ගලක් ගැහුවා වගේ එහෙම සංසිඳිලා උද්‍යප්පඥානේ බලවත් අවස්ථාවටපත් වුණාට පස්සේ එයාට එනවා ගැම්ම ඇති වෙන්නේ නැති වෙන්න නම් අඟල වැඩකුත් නෑ. ඔබ නැති වුණත් කමක් නෑ, ඇති වුණත් කමක් නෑ. මට තියෙන්නේ උලන් වදින්න තැනකපත් වෙන පහන් දැල්ලා වගේ බලාගෙන ඉන්න එකයි. විපස්සනා කියන්නේ ඕකයි. විශේෂ ප්‍රශ්නාවක් තියෙන කියලා මේ තාම ස්ථිර වෙනසක් වෙලා නැහැ මේ වෙලාවට කල යුත්තේ මේකයි කියලා ගැම්මක් වෙන පටන් ගන්නවා ඒකයි කියන්නේ ඔන්න ඒවට පැන්නුවට පස්සේ නම් සාමාන්‍ය ගුරුවරයෙක් නැති වුණත් ඉඳගෙන පැත්ත කරලා භාවනාවක් කරගන්න පුළුවන් නමුත් මේ தත්ත්වේ කලෙලි කරගත්තේ නැත්නම් අර තාම මේ කියවෙන්නේ නැහනේ භාවනා කරනකොට මේ සිදුවෙන දේ කියවෙන්නේ නැත්නම් ගුරුවරයෙක්ගේ මේ අස්බල්ම කියන එක හොඳයි තනියම කල්පනා කරලා ගොඩේ නම. ඉතින් ඒකයි සරුවත්න සඳහන් කරන්නේ මෙතෙන්දී ගන්න සම්‍යක් දෘෂ්ටි ඇතිකරනද භරතෝ ഘോഷයෙන් තොරව කවදාකවත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම බලන්න. භරතෝ ഘോഷය අවශ්‍යයි. දිගට කරනකොට භාවනා අධ්‍යක්ීම ගැට ලැබෙනවා. ඒ අධ්‍යක්ීම මනින්න ගියොත්, කිරන්න ගියොත්, තෝරන්න ගියොත් අහුවෙනවා. අපිට අයිතියක් නැහැ. ඒවත් යන අපිට තියෙන ගුරුවරට ගිල මතක් කරලා හොඳ නරක වශයෙන් අපිට කියන්න අයිතියක් නැහැ. ඔය හොඳ නරක දෙකම එන්න ඕනේ. ආවේ නැත්තම් සුද්ධ වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා සිද්ධියේ මැදද වෙන්නලා මුල පෙන්නලා අග පෙන්නලා ඊට පස්සේ මුල මැද අග සමාකාරව පෙන්වීමෙන් තමයි අපි يعني කොයි යතෙමුත් අපි තම්බලා පුච්චලා පලහලා කෝවේ දාලා උණු කරලා ගන්නවා. අපේ මති මතාන්තර අපේ සංඥා අපේ මේ සකස් කිරීම හිත සම්පූර්ණ අඹරන්න ඕන. අඹරලා අලුතෙන් හදන්න ඕන. ඉතින් ඒකට උඟ දෙනෙක් කැමතිනා මේ පිටර වල පොඩි වෙයි කියලා ඉතින් සනීපෙන් සැපේ යන්න හදනවා. කරන්න අමාරු. ඒකට ගෙවන්න වෙනවා. ඒ නිසා ඒ කියාපු කතාවේ නාම රූප පරිඥානයේදී මුල විතරයි මැද විතරයි පේන්නේ. කියන්නේ මෙහෙමයි. පච්චේ පරිඥානයේදී මුල මැද දෙක පේනවා. සම්මසන ඥානයේදී මුල මැදාග විස්තර විසුතුර නැතුව කැටිති වශයෙන්. එතකොට තමයි බය වෙන්නේ. එතකොට තමයි කෙනෙකුට එහා පැත්තට ය아가න්න බැරි නිසා ඒ මහසිසාරක පොතේ පෙන්ලා තියෙනවා මේ සම්මස්සන ඥානයේ අවස්ථාවේදී සමහරු ඕනට වැඩිය හොඳ පැත්තෙන් එස්ටිමේට් කරුවොත් රහත් වෙනවා කියලා කියනවා. ඒ තරමටම හිතෙනවා. මොකද හැමදේම අනිත්‍ය කරාත පේනවා කියන්නේ. නමුත් ඇත්තට මේ පේන්නේ නිකන් ලාමක ඡායාවක් විතරයි. එහෙම නැත්තම් ඒ බුද්ධිලා ගුරුවරයා මාර්ග මේ තන හරි නෑ. මේ ක්‍රමේ හරි නෑ. මේ ගුරුවරයා හරි නෑ කියලා මාර්ග කරනවා. ඉතින් අර වැස්ස වෙලාවේ පිනන්න පියාඹන්න හදන පක්ෂිය වගේ දෙමිලා නැහැ. ඒ අභියෝගේ කාගෙන යන්න නම් හොඳ මානසිකත්වයක් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියාගෙන අර වීර සෙබලෙක්ගේ එහෙම නැත්නම් මේ යුදටවන් ඇතෙකුගේ වගේ ශක්තියකින් ඉදිරියට යන්න ඕනේ ඒකයි මේකේ මේ මේ මේ කැපකිරීමේ ශක්තිය අඩුකම නිසායි අතර භාවනා කරන කට්ටිය හෝ භාවනා අත්දැකීම් වල අඩුවක් නැහැ හොඳට භාවනා කරන මොකද නේ මන්දන අපි වගේ මේ බෑගෙන වැඩ කරන කට්ටියට හම් වෙන්නේ එහෙම කට්ටියම තමයි. උඟ දෙනෙක් ඒ හිතන්නේ නැහැ භාවනාදී මෙච්චර දුක්ඛිත තත්ත්ව හම් වෙයි, මෙච්චර සුඛිත තත්ත්ව හම් වෙයි කියලා. මේ දෙකටම මේ මුණ දෙන්න දන්නේ නැහැ. මුණ දෙන්න දන්නේ නැතුව බාහිර උපක්‍රම හොයන්න ගිය ගම ඩොක් කාලා වැටෙනවා. භාවනාවමයි ඕන දෙයක් වෙච්චාම කියලා යන්න ඔය චිත්තියේ මුලමඳාක පේන එක අත්තේ ඥාන ඊට පස්සේ හේතුඵලේ ඥාන, ඵලේ ඥාන, හේතුඵලේ ඥාන වශයෙන් ඒකනේ න්‍යායක් වැඩ කරන්නේ. දැනගෙන හිටියත් නැතත් වැඩ කරන්නේ ඒකම තමයි. දැන් තව විනාඩි 10ක් තියෙනවා. ඉතින් මොනවා ප්‍රශ්න තියෙනවා නම් පුළුවන් අපිට නැත්තම් නතර කරන්න. වාලෝක මේ පොඩි ප්‍රශ්න ඉදිරිපත් වල තියෙනවා. ආ හොඳයි ඉදිරිපත් කරන්න. කාර්යගතම ආරාපක අපමාදී ගැන පොඩි පොඩි විස්තරයක් කාලකම මෙතන ආවා. ඒක මේ කාරක කාරාපක කියන දෙකම හැම තැනකදීම තියෙනවා දානය ගැන කතා කරනකොට කියනවා චේතනා දාන සහ වස්තු දාන කියලා. මේ යම් කිසි කෙනෙකුට දානයක් දෙන්න නම් ඉස්සෙල්ලා මේ දානයක් දෙන්න ඕන කියලා චේතනාව පහළ වෙනවා. ඒ චේතනාව ජයගත්තොත් ඊට පස්සේ ආව දාන වස්තු සම්පාදනය කරලා දෙන්න ඕන කෙනෙක් හොයාගෙන තනක් බලලා ඒ චේතනාව ක්‍රියාවත් කරනවා. එතකොට මේ චේතනා දාණයට කියනවා කාරාපක දාණය කියලා. මේ චේ දාණයට වස්තු දාණය කියනවා කාරක කියලා. ඒ නිසා චේතනාව තමයි මේ දෙක ගත්තොත් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ ඔයදගේ වැඩි පිංචිත වෙන්නේ කෝකද කියලා අහුවොත් උග දෙනෙක් හිතන්නේ දාණය දෙන අවස්ථාවේ කියලා. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරනවා චේතනාවමයි කර්මය වෙන්නේ නිසා දාණය අධ්‍යයනයේදී චේතනාවයි මුල් වෙන්නේ ඒක නිසා ඒක තමයි වැදගත් දේ. ඊට පස්සේ ඒක ක්‍රියාවත් කිරීම තමයි වස්තු දාණය සිදු වෙන්නේ කියලා. සීලෙදිත් ඔබ සිද්ධ වෙනවා. සීලයකට අපි දුස්සීලව ගත කරනකොට නිකමට හිතෙනවා ඉතින් මේකේ රට්ටුන්ගෙත් බඳුන් ගන්න ඕනේ අපාය වැටෙන්නත් ඕනේ මාතර දුකර කරදර වෙනවා ඊට වැඩි නරකද සිල්වන්ත වුණොත් කියලා ඇතුළත මේ ඇතුළත මේ සාකච්ඡාවක් කරනවා. අන්නේ සාකච්ඡාවේදී ඒ මේ පිනයි පසුබිමයි තර්ක ශාස්ත්‍රයයි හරිය වෙලාවක හිතා ගන්නව කාටවත් කියන්න ඕනේ මම සිල්වන්ත වෙන්න ඕනේ. අන්නේ චේතනාව අනුව තමයි අපිට සත්‍යයෙන් මරන්න අවස්ථාවක් ආවොත් නොමරයි කීමේ ක්‍රියාපටිපාටි ක්‍රමවේදය අවබෝධ වෙන්නේ. හොරකමක් කරන්න අවස්ථාවක් ආවට හොරකමක් නොකර ඉඳින්න. කාමයේ වර්ධ හැසිරෙන්න අවස්ථාවක් ආවම නොවර්ධා ඉඳින්න. බොරුවක් කියලා මම දැන් මේ කියවෙන්න හදන්නේ. කිව්වොත් දිනන්න පුළුවන් මොකටද ඕනේ නැහැ. කියලා නොකර ඒක සිටීම මත්පැන් එහෙම නැත්නම් ওই වැරදි ජීවිත කාය වලකිලා හිටින්න හැකියාව වෙන්නේ ඉස්සෙල්ල මානසික පරිසරය හැදෙන්න. ඒ මානසික පරිසරය කියන කාරාපක සීලය කියලා ඊට පස්සේ සීල්පද නොකඩ සිටීමට කියනවා කාරක සීලය කියලා. සමාධිය තියෙනවා ප්‍රඥාව තියෙනවා. ඒක අප්‍රමාදය ක්‍රියාත්මක වෙනවා සීල මට්ටමේ සමාධි මට්ටමේ ප්‍රඥා මට්ටමේ. එතකොට අපි දැන් ওই ප්‍රශ්නේ අහන තැනට අපි යනවනම් අපි දවසක වැඩක් කර කර ඉන්නකොට අපිට හොඳටම තේරෙනවා මං වගේ කෙනෙකුට තරම් නැති විදිහට මම අසතියෙන් ඉන්නේ. මම ඩ්‍රයිවිං කරන්නේ ඒ වුණාට මම කල්පනාවක ඉන්නේ. ඒ නිසා මට මේ පාර යන මිනිස්සු පේන්නේ නැහැ, ලයිට් සිග්නල් පේන්නේ නැහැ, ඇක්සිඩන්ට්වත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව වැඩන්නේ මම මේ ඩ්‍රයිවිං එක කරනවා ඩ්‍රයිවිං කරන්න ඕනේ කියලා නිකන් තමන් පාරෙන් කළ යුතු වැඩෙන් පිටපොට ගිහිලා කියන බව දැනීමක් එන්න පටන් ආන්න ඒකට කියනවා කාරාපක අප්‍රමාදී කියලා. දැන් ඉන්නේ තමා ප්‍රමාදේ වැටිලයි කියලා ඇඟෙනවා. කියලා නෙමෙයි කවුරක්වත් නිකන් ඇඟෙන්න පටන් ගන්නවා. අන්න එතකොටම ඒක ක්‍රියාත්මක කිරීමක් වශයෙන් අපි නැවතත් ඩ්‍රයිවිං කරන මනුස්සය ඩ්‍රයිවිං වලට බහි. අනික් කඩ අතාරිනවා. දැන් අපි පාරේ යන ගම මේ මොන හරි දෙයක් දකිනවා. දැකනකොටම අපිට තියෙන මේ අපි ගිහී ආවල් වැඩේ කරන්න වෙලාවට ඉස්සෙල්ලා ඉතින් මේ දැකපු දේවල් බල බල ඉඳලා බෑ. කියලා ඒ බල බල ඉන්නකොට තේරෙනවා මම මේ පමාව කරටයි කියලා. ආනේ ඉස්ලාම Taman ඉන්නේ නියම අප්‍රමාදේ නොවන බව. ඒක කියන්න බෑ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එන දැනුමක් නෙවෙයි අන්නේ එහාට ගිය දැනුමක් එන්න පටන් ගන්නවා මුලින් මුලින් ප්‍රමාද අප්‍රමාදයේ පුහුණු කරපු කෙනාට. අන්නේ ඒත් එක්කම වගේ හිත රබර්පටියක් ඇදලා තියලා අතෑරියා වගේ භක්කාලා ආයතර ඉන්න ඉරියව්වට එනවා. මම දැන් මෙතෙන්ද එනවා. ඒ දැනෙන දැනීමට කාරාපක අප්‍රමාදය කියලා කියනවා. ඒ අනුව නැවත වර්තමාන මොහොතට පැමිණීමට කාරක අප්‍රමාදය මෙන්න මේ දෙකෙන් වැදගත් තමයි අන්නර අපිට අපි විහිින්ම මතක් වෙන ගතිය ඒකට කියන්නේ කාරාපක ප්‍රමාද ඒක තමයි අපේ ජීවිතයේ ගුරුවරයෙක්ගෙන් දැනෙන වෙන දෙයකින් පරිබාහිරව ස්වච්ඡන්දව අපිට තේරෙන්න පටන් ගන්නවා මං ඉන්නේ ප්‍රමාදේ කියලා. ඒක හුඟ දෙනෙක් හිතන්නේ වැරද්දක් කියලා. මොකද ਸਰවඥාන්සේ මතක් කරන එක තමයි හොඳම දේ Tamanටම වැටෙන්න පටන් අර ගන්නවා. Taman ඉන්නේ නොහොබිනා තැනක ප්‍රමාදේ වැටිලා කියලා තේරුම් ගන්න ගන්නවා කියන එක මෙතෙක් කල් වැරදි වැරදි ප්‍රම අප්‍රමාද වෙන්න ගත්ත ගත්තටි උත්සාහයක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඉතින් ඒකට සමාන්තරව යන දේශනාවක් සඳහන් වෙනවා උදාන පාළියේදී ਸਰවචනාංශයේගේ ඒකෙදී කියනවා ද්වේමේ භික්ඛවේ පරියාය භගවතා දේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡයතෝ පස්සත අයම් පටම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒုတိ ය ධම්ම දේශනා කියලා අනිනි තරුවචන් වහන්සේගේ බණ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුව. ඒක තමයි පළවෙනි දෙක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දැක්කට පස්සේ ඒකට පිළියම් කරනවා. ඉතින් අපි කරන්න හදන්නේ මේ පිළියම ඉක්මන් කරන්න හදනවා. වැදගත්ම දේ තමයි මම දැන් වැරදි කියලා ඒ පුද්ගලයාම දැනගන්න. ඒකට කියනවා කාරාපක අපමාදී කියලා. ඕක සත්පුරුෂය විතරයි ওই ගුණය දන්නේ. උගව දෙනෙක් තමයි වැරදි කියලා දැනගත්තාම කහංගණ්ඩා. ඕක ලැජ්ජ වෙනවා. ඒක නොවිය යුත්තක් කියලා හිතනවා. දන්නේ නැහැ තමයි මෙතෙක් කල් භාවනා කරපු නිසා අප්‍රමාද වෙන්න ගත්ත උත්සාහය නිසා මේ ඇඟෙම්ම එන ගතියක් බව දන්නේ නැතුව මේ වැරද්දකමම ඉන්නේ කියලා පිළිගන්නකොටම ලැජ්ජ වෙලා පසුබාන. එහෙම වෙන්න නෙවෙයි සර්වඥයන් සඳහන් කරන්නේ ඒක බාරගෙන ඒක පිළියම් කරන්න. පළවෙනි අවස්ථාවක් තියෙන්න ඕනේ. Taman වැරද්දේ ඉන්න බව ප්‍රමාදේ ඉන්න බව තමා විහිම්ම කිසි කෙනෙක්ගේ උසිගැන්වීමකින්තර අසංස්කාරිකව තේරෙන එකට අපි කියන අප්‍රමාදය කියලා. ඒකට කාරාපක අප්‍රමාදය ඒ අනුව අනිවාර්යයෙන්ම අපි මේ තමන්ගේ හැබෑ නිවහනට නැත්නම් මම දැන් මෙතෙන්ට අප්‍රමාදයටපත් වෙන එක කාරක අප්‍රමාදය කියලා කියනවා. ඒක ඇත්තට අර පළවෙනි එක සාර්ථකව කරනවා නම් දෙවෙනි එක ඉබේ කර දෙනවා. මම ඉන්නේ වැරද්ද කියලා දන්නවනම් ඒකට අර ක්‍රිෂ්ණමූර්තිතුමා උපමාවක් කියනවා. අපි හන්දෑව ගොම්මනක යනකොට මේ පුංචියට ඇකිලිච්ච විෂගෝර සර්පෙක් ඉන්නවනම් ඒ සතාට අඩිය තියන්න චිත්තක්ෂණ ඉස්සලා දැක්කනම් අපි දුවන්න ඕනේ වමටද දකුණටද කියලා කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. අත තිබ්බනම් කන බව දන්නවනම් දකින්න මොහොත කරලින් දැක්කනම් ආරක්ෂාව පිළිබඳව අපේ ඇතුළින්ම එනවා ක්‍රමයක්. ඒ නිසා ඉස්සල්ලාම ඕන කරලා තියෙන්නේ සතා කණ්ඩ ඉස්සර වෙලා දකින්න එක. අපි දන්නවනම් මේ වයර් එකක් ඒ කරන්ට් එක තියෙනවා ඇදිලා තියෙන. ඕකට අත තිබ්බොත් වදිනවයි කියලා. ඊට පස්සේ ඒකෙන් බේරෙන්න ඕන එක ආයෙ කියලා දෙන්න ඕනේ නැහැ. දැනගන්නවා මේ වයර් එක එක්ස්පෝස් වෙලා තියෙන්නේ. එතන අත තිබ්බට පස්සේ ආයෙ කතා කරලා වැඩක් නැහැ. අන්න වගේ මේක මේ මම දැන් ඉන්නේ අනතුරුදායක තැනක. මම දැන් ඉන්නේ ප්‍රමාද තැනක කියලා දකිනවා එකයි. දැකලා තක්කු මොක්කු නොවෙන එකක්. තාමත් වැඩගත්. ඒකෝර ශරීරය යන්ත්‍රයේ විසින්ම ආරක්ෂාව සලසලා දෙනවා. ඉතින් ඒකට කියන්නේ මේ තවත් වාක්‍යයක් මම එකතු කරනවා පමාදේන කම්පතිටි සති බලං කියලා මේ සාරිපුත්‍ර සාන්ති සඳහන් කළා තියෙනවා පටිසම්භිදා මාර්ගයේ ප්‍රමාදයේ තමන් ඉන්නේ ඒ බව දැනගෙන කම්පන වෙන එක තමයි වැදගත් දේ. මම දැන් ඉන්නේ වැරදි තැනක කියලා දැනගන්නත් ඕනේ දැනගෙන ඒකට කලබල වෙන්න දෙන්නේ නැතුව සුදුසුකම සහ විදි වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා නම් අන්නාමාන දිටි වැඩ කරන්නේ. මම දැන් වැරද්ද කියන්නේ කියලා කලබල වෙන්නේ තණ්හා නිසා මාන නිසා දුක්ති නිසා. එතකොට අපිට කොරස් කොටේවත් අත දාගන්න බැරි වෙනවා. ඉතින් ඒක වෙන්න නම් ඉස්සලා ඉස්සලා වැඩ වෙනකොට තමන් විතරක් කරන වැඩ. අනුන් හදන්න යන්නේ නැතුව තමන්ගේ වැඩ ටික ගැන හොඳට 100න් ඉන්නකොට දවස් ඇතුළත 10 15 වතාවක් හම්බ වෙනවා මම දැන් සතියේ නෙවෙයි. මම ඉන්නේ සතියේ නෙවෙයි කියලා. අන්න ඒක හිතා ගන්න ඕනේ. ඒක ලොකුම ලාභයක් අපිට හම්බෙච්ච හරියට සරුවත් යන ආශි ඉස්සරහා ඉන්නා වගේ උන්වහන්සේ අපිට වැරදි පෙන්නලා දෙන්නා වගේ තමන්ගේම සතිය තමන්ගේ අසතිය පෙන්ලා දෙනවා. එදා තමයි අපි ස්වාධීන වෙන්න පටන් ගන්න විමුක්ති ලබන වැඩ පිළිවෙල පටන් ගන්නෙ. නිසා කාරාපක සහ කාරකප්පමාදේ ඔය මේ මොකද ඒක ධම්ම සූත්‍රය අපමාද සූත්‍රයේ හොඳ ලස්සනට අටුවාවේ පෙන්ලා දෙනවා. ඒක හුඟක් මේ මේ බුද්ධ වචනේ බොහොම ගැළපීලා යන ප්‍රායෝගික තන. ඒ නිසා ප්‍රමාදය විෂයෙහි කම්ප නොවෙන්න නම් ඊට ඉස්සෙල්ලා අප්‍රමාදයේ හදලා බල කරලා උත්සාහ කරලා වැරදිලා ආයෙත් හදලා බන අහලා ලැහැත්ලා හිටියොත් Tamange සෑම වැරද්දකටම සමාව දෙන්න පුළුවන් ගතියක් එනවා. එහෙම මනුෂයාගේ තියෙන උත්තරම ගතිය තමයි අනුන්ගේ වැරද්දට සමාව දෙන්නේ. අපේ සිංහලයේ කියමනක් තියෙනවා වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, වැරද්දට සමාව දීම දේව ගතියක්. මේ දේව ගතිය ඉන්නේ Tamangeම වැරද්ද මේ අර සතිය කියන නිවැරදි හිත තුලින් දැකලා අප්‍රමාද අපි කියන නිකාරාපක අප්‍රමාදී පුරුදු කරපේකරට තේරෙනවා මේක මිනිස්සුන්ට විතරක් කළ හැකි උපදේශ ලැබුවට පස්සේ ගත යුතු ලොකුම අභියෝගය තමයි සෑම අවස්ථාවකම වැරදි වේවා නිවැරදි වේවා වැරද්ද වැරද්ද වශයෙන් නිවැරද්ද නිවැරද්ද වශයෙන් දැකීම විතර ලොකු දෙයක් මනුෂ්‍ය ජීවිතය ඇත්තේ නැහැ. ඉතින් අපි හිතාන ඉන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැකීම වැරද්දක් කියලා. එහෙම ගන්නෑ. වැරද්ද වැරද්ද වශයෙන් දැකීම නිවැරද්ද නිවැරද්දක් වශයෙන් දැකීමට වඩා වටිනවා කියලා හිතාගත්ත දවසේ තමන්ගේ සෑම වැරද්දකටම සමාව දෙන්න පුළුවන්. ඇත්තටම කියනවා මත්තට වෙන වැරදි වලට සමාව දෙන්න පුළුවන්. අනුන්ගේ වැරදි වලට සමාව දෙන්න පුළුවන්. ඒක නිසා ඒක නැවත නැවතත් ওই ප්‍රශ්නේ මහලා නැවත නැවත සාකච්ඡා කරන්න. නාල මහත්තයා තේරෙනවද ඇහුණාද? මම ඇහුවා ඒක. අපි ඉස්සරහ අහලා තියෙනවා දැන් තමයි ඒකට මතක් වෙන්නේ. බලමු අප්‍රමාදයේ මතක් වෙච්ච දවස තමයි මත ප්‍රමාදයේ ප්‍රමාදයේ මතක් වෙච්ච දවස තමයි අප්‍රමාදයේ හොඳට කස කැවෙන්නේ බල කැවෙන්නේ. ඒ නිසා මේ කෙලවෙන්න ඕනේ හරියන්න හරියන්න ඕනේ කෙලවෙන්න. කෙලවෙන දවසේ තමයි අපිට හරියන්නේ. ඒකටයි අපි මේ ඇසුරු කරන්නේ කල්යාණ මිත්‍රෝ එහෙම නැතුව මේ අපි නොදන්න දෙවි කෙනෙක් අපිට දෙන්නෙත් නැහැ. අපි නොකරපු භාවනාවක් අපිට ගුණ ලැබෙන්නෙත් නැහැ. කරපු භාවනාවේ ලාභය තමයි අපේ වැරදි වලට සමාව දෙන්න පුළුවන් ගතියක් අපිට ලැබෙන්නේ. හොඳයි එමුනම් දැන් කාලය ඉක්ම වෙලා යන නිසා අපි ධර්ම සාකච්ඡා නතර කරන්නයි හදන්නේ. මේ මේ පැත්තේ වෙන මොනවාද කීයුතු කියලා යුතුයමක් තියෙනවද? අපේ පිටින ගොඩක් ප්‍රමාණයක් ආසල්ට වස්තරින් වස්තරින් වල වැඩි යනවා නේද කිතුමාන. ඔය ඒක තමයි මේ ලබන සමානදලා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා කියලා බද්දනනට මතක් කරා. ඔව් අපි පා. ප්‍රතමානේ තියසෝ නෑ ලබන සමාන ඔය ලබන සමානේ 27 නේ. නෑ ලබන සමානේ ඉන්නේ අද අද 10 27 26 26 වෙනිදා තියෙනවා අගෝස්තු 2 වෙනිදා තමයි මම සුබෝදාරාම යන්නේ පිටිකර ස්වාමීන් වහන්සේ මම එංගලන්තේ ඉඳලා කතා කරා. ඉතින් මට හම්බෙලා තිබුණේ හම්බෙන්න උනේ නෑ ටෙලිෆෝන් එකෙන් කතා කරා. ආ හොඳයි. ඉතින් මේ සාදරයෙන් ආරාධනා කරන්න ධර්ම සාකච්ඡා ආචෙන් දාසට ඇවිල්ලා අපි දන්නත් දෙයක් තියෙනවා නම් කියලා දෙන්න ඉන්නේ. හොඳයි අපි සම්බන්ධ කරගන්න. එහෙනම් අපි නතර වෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි.